අවසරයි මෑණියනි ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ මතක් කරා සාමාන්‍ය වැඩපිළිවෙලේ ස්වභාවය ඒක නිසා මම අද හඳුන්වා දීම සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා පස්සේ සභාවට ඉඩ ලැබෙන පරිදි අවස්ථාව හැටියට ඉදිරිපත් වෙනවා නම් ප්‍රශ්න අපිව සාකච්ඡා කරමු. සතිವಾರයේ පටන් ගන්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ උපාසක මහත්තයා ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාවේදී ආස්වාස හා ප්‍රස්වාස නාසිකාග්‍රයේ මත සිත යොමා නිරීක්ෂණය කළෙමි. එහිදී හුස්ම සංස එහිදී හුස්ම නාසිකාග්‍රය හරහා ඇතුල්වන බවත් ඒ හරහා පිටවන බවත් දැනුනි. හුස්ම ඇතුල් වීමේදී සිසිල් ගතියක්ද පිටවීමේදී උණුසුම් ගතියක්ද දැනුනි. තවද ආස්වාසයේදී හුස්ම ඇතුල්වීම සඳහා දීර්ඝ හා දීර්ඝ හා උසස්ද ප්‍රස්වාසයේදී හුස්ම හෙලීම සඳහා කෙටි කාලයක්ද ගතවන බව මට දැනුනි. ටික වේලාවක් යන විට එහි සියුම් ගතියක් දැනුණු අතර ඒ සමග සිතේ තැම්පත් ගතියක් ඇතිවිය. පසුව සිත තවදුරටත් තැම්පත් වී සමාධි ගතියක් මට හැඟුණි. ඒ සමග ආස්වාසය හා ප්‍රස්වාසය නොදෙනී ගිය අතර සිත සමාධි ගතියක පවතින බව හැඟිනි. මෙසේ ටික වේලාවක් සහ මෙසේ ටික වේලාවක් යන විට එක්වර එක්වර හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය මොහතකට තප්පර එකමාරක් වැනි කෙටි කාලයක් නතර වී නැවත පෙරසේ ගමන් කරන බව දැනුනි. මෙසේ පැයක් තුල තුන්වරක් සිදුවිය. එවිට සිත සිත මූල කර්මස්ථානයට ගෙන යාම අපහසුය. සක්මනේදී පාදය ඔසවන බවත් ඒ ඒසා ගෙන ගොස් තබන බවත් එසේ තැබීමේදී ස්පර්ශවන පොළොවේ ස්වභාවය අනුව රළු හා මෘදු බවක් දැනුනි. එසේ කිරීමේදී එසේ කිරීමේදී හිතේ යම් පිරිසිදු බවක් දැනුණද ඒත් නැවත සක්මන කෙරේ හරවාගත හැකි විය. සිතේ පිරිසිදු බවක් දැනුණද එය නැවත සක්මන කෙරේ හරවා ගත හැකි විය. ඉදිරි භාවනා කටයුතු සඳහා ගරු ඔබ වහන්සේගෙන් උපදේශක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. පරියන්කේදී ධක්මනේදී මූල කර්මස්ථානය ගැන පුළුවන් තරම් විස්තර ඉදිරිපත් කරන්න තියෙන ගත්ත උත්සාහය, නිවැරදි උත්සාහය හොඳයි කියන්න වෙනවා. එතකොට මේ ආනාපානේ අර වගේ සංසිඳනකොට එක් පාට නිකන් ගැස් වෙනවා වගේ හෘද වස්තු නතරන වගේ දැනිලා මේකෙදි තුන් හතර සැරයක් උණයි කියලා තියෙනවා. අනික් සැරේවල වලට යනකොට ඒකට ලෑස්ති වෙලා ගියොත් ඒක එච්චර ලොකු ගාණක් නෑ. අර ඉස්සලාම වෙනකොට ඒ කෝල ගති නිසා, කෝඩු ගති නිසා හැම වුණාට පස්සේ යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක නිකන් මේ කට්ට කට්ට කට්ට කට්ට බස්සනවා වගේ, දෝනාවක බහිනවා වගේ එක එක එක එක මට්ටම් පෙන්නනවා. ඉතින් ඒ ටික දවසක් යනකොට ඕක ඉතින් සාමාන්‍ය දෙයක් පාටපත් වෙනවා. මේ සක්මන් කරනකොටත් ඒ වගේ පොළවේ පාදයේ ගැටෙනකොට ඒ දැනෙන රළු එහෙම නැත්නම් ඒ සියුම් භාවයත් එක්ක ඒක දිගට පියවර කීයක් හිත පිට යන්නේ නැතුව නන්නතර වෙන්නේ නැතුව කරන්න පුළුවන්ද කියන විස්තරතුර ඇතුල්ලා නැහැ. පියවර කොච්චරද නැත්නම් එහා කෙළවරටම ගිහිල්ලා අපෝ එනකන් ඉන්න පුළුවන් ආදි වශයෙන් ඒක තමයි අපි සතිය ප්‍රමාණකරණය කරන්නේ ඒක වැඩි වෙලා පියවර ගානක් කරන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. එහෙම කරගෙන කරන යනකොට විශේෂයෙන්ම සක්මනේදී කෙලවරේදී හැරෙනකොට කෙලවර දක්වා ගිය සතිය කඩා ගන්න නැතුව හැරිලා ආපහු එනකම් පවත්වන්න පුළුවන් නම් ඒක අපිට ලොකු ආදර්ශයක් දෙනවා එදිනදා ගෙදර ජීවිතයේදී ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සත්‍ය කඩා ගන්න නැතුව ඒකේ අඛණ්ඩතාවය බිඳ ගන්න නැතුව පුළුවන් තරම් පවත්වාගෙන යන්න හොඳ පූර්වාදර්ශයක් දෙනවා. ඒ නිසා මේ විදිහට දිගට කරගෙන යන්නේ යන්නේ කියලා කියනවා. වෙනුවට මම ওই ටිකක් විස්තර කිව්වේ උනන්දු කරවීම පිණිස තව තව තොරතුරු වார்த்தාවට ඇතුල් කරන්න හොඳව සමීපව නිරීක්ෂණය කරන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි ආනාපාන සති පර්යංකයේදී විනාඩි දෙකක් තුනක් ගිය පමණින් හුස්ම ගැනීම නොදෙනී යයි. ඒ වේලාවේදී කිසියම් සිතුවිල්ලක් සිතට නොදැනේ. එවිට බාහිර ලෝකයෙන් වෙන් වී වෙනමම තැනක හිඳිනා ලෙසට දැනේ. මෙලෙස විනාඩි 30ක් පමණ ගිය විට පාදයේ වේදනාව දැනෙන්නට පටන් ගනී. ඒ දෙස බලා සිටින විට වේදනාව වැඩි වී අඩු වී නැවතත් වැඩි වෙනු ඇත. නමුත් වේදනාව සංසිඳනා තුරු ඉවසා සිටීමට හිත ඉඩ දෙන්නේ නැත. එවිට හිමින් සැරේ කකුල වෙනස් කර ගනිමින් එවිට උවද ඉක්මනින්ම පෙරකී තත්වයට යාමට හැක. හැක. එයද භවනාවට බාධාවක් නොවේ. නමුත් පාදය වෙනස් කර නැවත භවනා කළ හැක්කේ විනාඩි 20ක් පමණ කාලයක්ය. ඉන්පසු ඇහැරි පින්වත් ස්වාමින් වහන්සේ එලෙස හුස්ම නොදෙනී යන කාලයේදී මාහට කිසිම දෙයක් මෙනෙහි කළ නොහැක. ඔහේ සිටිනවා හැරෙන්නට වෙන දෙයක් නොමැත. භාවනාවෙන් ඇහැරුණු වේලාවේදී ඒ පිළිබඳව එනම් කාලය ගිය අයුරු මතකයේද නැත. නින්දෙන් පිබිදියාක් වැනිය. නමුත් නින්ද නොගිය බව විශ්වාසය. නින්දගේ අවස්ථාවල අත්දැකීම් ඇති නිසා ආනාපාන භාවනාවේදී එන එන දේ පිළිබඳ මෙනෙහි කිරීම කරන්නේයයි මා අසා ඇත. මට භාවනා කාලය අතරතුර සිතුවිලි නොයන නිසා මෙනෙහි කරන්නට දෙයක් නැත. නමුත් වේදනාව මෙනෙහි කර එය සමනය කරගත හැක. ස්වාමින් වහන්ස මේ වේදනාව ඉවසා භවනා කාලයේ වැඩි කර ගැනීමට මා කුමක් කළ යුතුද? මම වැඩිපුරම කරන්නේ පර්යංක භවනාවයි. සක්මන් භාවනාව කාලය නාස්තියක් යයි මට සිතෙන්නේ. එයින් සිත තැම්පත් වන්නේ නැති තරම්ය. එහි ඇති අගේ මට තවම අවබෝධ වී නොමැත්තේ මා ඊට වැඩි නොපෙළඹෙන නිසා වීමට හැකිය. නමුත් পায় තබනා විට සීතල උණුසුම් රළු මෘදු බව දැනේ. পাයක් ඔසවා තබන විට අනික් পায়ට ශරීරයේ බර දැනෙන අයුරු වැටහි. නමුත් මෙහි සිතුවිලි ගලා ඒම වැඩි නිසා මා ඊට වැඩිය කැමැත්තක් නොදක්වයි. ස්වාමින් වහන්ස මින් ඉදිරියට මා කුමක් කළ යුතුද? පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. සක්මන පිළිබඳව තමන්ගේ බන් දෝත්සාහයකම වුණත් කමක් නැහැ. අපි කාලසටහන කියලා තියෙන නිසා කරන්න ඕනයි කියන එක හිතට වද ගන්න. මේ ඉන්නකොට 150ට 50 කරන්න ඕන. ඒචේ නමුත් තමන් අර තොරතුරට දීලා තියෙන එක ලොකු දෙයක්. මොකද එතකොට සංසන්දනය කරන්න පුළුවන්. මේ හිත එතකොට මේ භාවනාවේදී මේ කෙනා අරමුණු තියෙනකොට අරමුණු වැඩි කියලා සක්මනීදි බෑ කියනවා. අරමුණු නැතිකොට අරමුණු නැහැ කියලා චෝදනා කරනවා. මේ දෙක හොඳට බලන භාවනාවේදී මේ සක්මනේදී අරමුණු වැඩි හිතුවිලි වැඩි වම දකුණ සීතල උණුසුම දැනෙනවා ඒකේ පා වෙනවා පරියන්කේදී අරමුණු නැහැ මම දැන් මොකද කරන්න ඕන නිකම්ම නිකන් ඉන්නවා කියලා චෝදනා කරනවා ওই දෙක මැදට ගන්න ඕනේ බාහන එතන මේ ලිපිය පටන් අරගන්නේ වාක්‍ය තුනකින් මේ ඉඳ ගන්නකොට මම දැන් මෙතන කියලා බලන ඒකට ආනපන පෙන්නේත් නැහැ හිතවිලිත් නැහැ කියලා. ඉතින් නැති බව මොකටද වාර්තා කරන්නේ? මේ ඉල්ලනවා වගේ හරියට. නැති බව වාර්තා කරනවා කියලා කියන්නේ අනේ මට හිතවිලි වරෙන් අනේ මට කරදර වරෙන් කියලා කියනවා වගේ. මේ අහා කියන නයි ඔඩොක්කේ දාගෙන ඉල්ලන. අකමැත්තෙන් නම් සක්මණ ගැන කියලා ඉදිරිපත් කරලා තියෙන තොරතුරු නිසායි මට මේ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් වුනේ. නිසා බලන්න අපේ හිත කොහොම කරත් අකමැතිකම තියෙන. හිතවිලි නැත්තම් නැති බව චෝදනා කරනවා. හිතවිලි වැඩි නම් ඒ බාන එපයි කියනවා. දෙකම සමසම කරන්න කරලා සතියේ තියෙන පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අරමුණක් ඇතුව ඒ අරමුණට එල්ල වෙච්ච සතිය. අනිත් එක තමයි අරමුණක් නැතුව නැති බව දැනගන්න සතිය. ඉතින් මේ දෙකේ කොයි එකද උතුම්? අරමුණක් ඇතුව අරමුණට එල්ල කරන සතියේද නැත්නම් අරමුණ නැති වුණත් අනාරම්මනව පවතින සතියේද කියන එක වටහා ගත්තේ නැති නිසායි ඔච්චර දිග ලියුමක් ලියන්න වෙලා තියෙන්නේ. ඒක මම වටහලා දෙන්න යන්නෙත් නෑ. ඒක වටහා ගන්න හොඳට භාවනා කරන්න 50ට 50 තක්මන් කරන්න. අරමුණ තියෙනකොට මෙනෙහි කරන්න. අරමුණ නැත්තම් අරමුණක් නැති අනාරම්මන සතියක් මට තියෙනවා කියලා දැනගෙන බලන්න මේ දෙකෙන් වඩා ගැඹුරු වඩා කෙලස් කැපෙන්නේ කොයි පැත්තේද කියලා ආයසරයක් ඒ තොරතුරු සහිතව කමඨාන් සුද්ධ කිරීම සඳහා වාර්තා සපයන්නේ කියලා මම මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට දෙපාවල යටිපතුල් සිනදු වී ඇතිවාක් මෙන් දැනේ. එහෙත් යටිපතුල් අතගා බැලූ විට එසේ කිසිදු වෙනසක් වී නැත. වැලි කැට සියුම් සහ රළු වශයෙන් වෙන්කර හැඳිනිය හැක. වම් පාදයට හා දකුණු පාදයට වැලි පෑගෙන විට දැනෙන ආකාරය වෙනස්ය. එනම් වමට වඩා දකුණු පායට දැනෙන වැලිවල තෙරපීම වැඩි. බොහෝ වේලාවක් සක්මනේ සක්මනෙහි යෙදී පරියංකයට ගිය විට ටික වේලාවකින් නාස්පුඩු කෙලවර පිම්බෙන හැකිලෙන ආකාරය යන්තමින් දැනි. හරියට මාළුවෙකු පිම්බෙන හැකිලෙන්නක් මෙනි. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කර හැඳින ගැනීමට ලැබෙන්නේ ඊටමත් කෙටි වේලාවකට පමණි. මිනිත්තුවක් අඩු මිනිත්තුවකටත් අඩුතරම්. ඉන්පසු නොයෙකුත් වෙනත් සිතුවිලි සිතට එයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දිගාසිරි පතමි. අන්තිමට ඉලිය තියෙන විදියට ආනපාන වෙනස දක් ගන්න පුළුවන් පොඩි වෙලාවක්. ඒක ඉවරච්ච ගමන් හිතවිලි එනවා කියනකොට මට මෙහෙම උපදේශයක් දෙන්න හිතෙනවා. ඒ ආනාපාන පිළිබඳ වෙනස අල්ලගන්න බැරි තැනින් සතිය දිගටම ගියොත් ආනාපාන තියෙන නමුත් මේ ආස්වාද ප්‍රස්වාස කියලා වෙන් කරගන්න බැරි මට්ටමට එනවයි කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාසයේ තව සියුම් පැත්තක් අපි අල්ලන්න උත්සාහ කරනවා. හිත තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී ඒ අරමුණු දෙක වෙන් වෙන් වශයෙන් දකින්න තියෙන විචිත්‍රතාවය සහ සිද්ධි බහුල බව අරමුණු සම වෙනකොට නැති වෙලා අරමුණ නීරස වෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් ගන්නවා. ඒකාකාරී වෙනවා. එතකොට තමයි හිතවිලි එන්නේ. ඒකට පුංචි රහසක් තියෙනවා. දැන් මට තියෙන්නේ අරමුණේ වම දකුණු වෙනස් කරගන්න බැරි තත්ත්වයේ දැන් මෙතෙන්ට එනකොට තව ඉස්සරහට මේ නොදැනීම දෙකේ වෙනස නැති වෙනකොට දෙකේ ඒකාකාරී බව සහ නීරසකම දැනගෙන ගියොත් හිතවිලි එන්නේ නැහැ. නොදැන ගියොත් ඒ හිතවිලි ආක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙතෙන්ට යනකම් වෙනදා පුරුද්දේට දැනුමුතු කොමෙන් භාවනා කරන්න. ඒත් අරමුණේ වමේ මේ ආශ්‍රද ප්‍රසවාසයේ වෙනස නැති වෙගෙන එනකොට දැන් ඉස්සරහට මොකක් හරි ඇස් බැඳුමක් විතර සිද්ධ වෙනවා. මම ඒකට ලෑස්තිලා යනවා කියලා ගියොත් යම් වෙලාවක තමන්න පුළුවන් වුණොත් ආනාපාන දිගේ ඉස්සරහට යන්න මේ ආනාපානයේ විශේෂයේ තියෙන නීරස බවක් ඒකාකාරී බවක් වෙන් කරලා තියවිලා වෙන් කරගන්න බැරි තරමට සිද්ධි බහුල බව නැති බවක් එන නිසා හිතවිලි එන්නේ කියලා දැනගෙන ගියොත් හිත වැඩ කරන හැටි අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා එතෙන්ට යනකොට බොහෝමත්ම සංවේදී බවකින් දුවට ඒකටම පිටවගත සතියකින් යන්නේ. එතකොට Tamanට මේක තව පොඩ්ඩක් දවල් එළියම කල් එළියම අල්ලා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදීමේදී පාද තැබීම මෙනෙහි කර ටික වේලාවක යෙදුණු පසු සක්මන් කිරීම සතිමත්ව කරනවා වෙනුවට සක්මන දෙස බලා සිටීමක් සිදුවේ. එවිට මම දකුණු එවිට වම දකුණ ලෙස වෙන් කළ නොහැකි අතර සක්මන වේගවත් වේ. ආනාපාන සති භාවනාවේදීද හුස්ම දෙස බැලීම සිදුවන අතර හුස්ම රිද්මයානුකූලව පෙනුනද එකම තැනකට එය සීමා කළ නොහැක. නාසය ප්‍රදේශයේ සහ උරහස ප්‍රදේශයේ හුස්ම දැනේ මේ අවස්ථා දෙකේදීම හිත විසිරීම අඩුවේ. මෙය නිවැරදිද? මාහට ඇති අනෙක් ගැටලුව එක එක දිනකදී හොඳින් ආනාපානය සහ සක්මන නිරීක්ෂණය කළද තවත් විටක හිත වෙනස් ආකාරයකට විසිරේ. සෑම විටකම එකම විටක නොපිහිටන්නේ ඇයි? ඔබ වහන්සේගේ උතුම් ශාසනික සේවය තවත් දියුණු වේවා. ඉතින් ඒකට දෙස් දෙන එක ආඩපාලි කියන එක නෙවෙයි. මේ එක විදියට පිළිටන්නේ තමයි අනිත්‍යතාවය කියන්නේ ඒක ඉගෙන ගන්න මේ සිල් අරගෙන තියෙන්නේ. ඒක ඉගෙන ගන්න අපි ඉඳගෙන භාවනා කරන්නේ. ඒක ඉගෙන ගන්නට මේ කායික වාසික ක්‍රියා නතර කරලා එකක් දිහා බලනකොට ඒක වෙනස් වෙන බව දකින්න. ඉතින් ඒකත් එක තරහ වෙලා ඒකට ආඩපාලි කියාගෙන ඒකට අරියාදු කරුවෝ කවදාවත් භාවනා දියුණු වෙන්නේ නැහැ. ඒ ටික හරි ප්‍රශ්නයක් අහපු නිසා මට මේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. ආනාපානේ අපි බලන්නේ නෙමෙයි මේ ආනාපානේ මේ ආස්වාසනේ ඊගාට පේන ආස්වාස වෙනස්. ඊගා වෙන එක තව එක වෙනස්. අන්නේ වෙනස අල්ලගන්න ආසුරුවට භාවනා කරන්න කමටහන සුද්ධ කරලා දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මට ඉල්ලීමක් කරතයි. මේ භාවනාවක මේ වෙනස් වෙනවා පෙන්නකොට ඕකට ගිනි වතුරක් කරන්න එපා. මුණට කෙල ගහන්න එපා. උණු වතුරක් කරන්න එපා. ඒ වෙනස් වීමට ලෑස්තිලා යන්න. එතකොට මේ භාවනා දියුණුවට තමන්ට සාදර වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් මෙව්වා මොකද මෙහෙම වෙන්නේ කිය කියා ඉවත් එක රණ්ඩු කර කර ඉන්න එකම තමයි තියෙන්නේ. හොගද යෝගාවචර කරන්නේ ඒකයි. භාවනා කරනකොට පේන හැමදේම ප්‍රතික්ෂේප කරනවා. ඒක තියෙන විදියට වාර්තා කරනවා නම් අහනින් එකකටත් පිළිසිදුයි භාවනා ප්‍රගතියත් ඉස්සරහ ඉක්මනයි. ඔය නාකි වෙනකොට නාකියගේ තියෙන ප්‍රශ්නයක් තමයි මොනවාක්වත් දැක්කට මොනම දෙයක්වත් පිළිගන්න කැමති නැහැ. මේ ලියලා තියෙන දේ නාකියද නාකිච්චද්ද ගන්න මන් දන්නේ නැහැ. කෙසේ නමුත් මේ පේන දේ වාර්තා කරන එක නිකන් අව탁සිරුවකට කරනවා. ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒක මේ භාවනාවට මූණට කරගහිලා. භාවනාවේ පේන දේ පේන විදිහට වාර්තා කරන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා එන්නේ ඒ ආවරණේ අයින් කරොත් මේ භාවනා කිසි මොනවාද මේ කියන තරම් වැරද්දක් පේන්නේ නැහැ. හොඳට ආශ්‍රත් ප්‍රසවාසයට හිත යොදාගෙන භාවනා කරන සක්මන් කරත් පරියංක භාවනා කරත් ඒකට අර පරියංකේදී ආනපානිය අල්ලලා දෙනවා. ශක්මණේදී වම දකුණ අල්ලනවා. නමුත් අන්තිමට එකතු වෙන්නේ ඒ ඔක්කොම අමතක කළ ඉරියව්වට තමයි. ඉතින් මේ ඉරියව්වට එන්න හදන එකටයි මේ සැක කරලා මුල් කොටස লীලා තියෙන රචනයේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට Tamanට ආශ්‍රව ප්‍රසවාසය නොතෙනුණත් වින්කලන්තර ගන්න බැරි වුණත් මම හිතගෙන නෙවෙයි කියලා දන්නවනම් මම ඇවිදිමින් නෙවෙයි කියලා දන්නවනම් මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් සතිය තියෙනවා. සක්මන් කරනකොටත් වම දකුණ වශයෙන් නොදැනුණත් මම දැන් හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි ඇවි නිදාගෙන ඇවිදිමින් ඉන්නවා කියලාක දන්නවනම් සක්න 100ක් හරි. ඉතින් ඒ බව දැනගෙන මේ තමයි සතිය තියෙන බවට ලකුණ කියලා අල්ලගත්තොත් එයා බහන්ට අනුග්‍රහ කරනවා. මේක නම් එහෙම ලියලා නැහැ. නමුත් නැත්තම් මේ පෙනිච්ච වම දකුණ දැන් හොඳට පේන්නේ නැහනේ. පෙනිච්ච ආනපන දැන් හොඳට පේන්නේ නැහනේ කියලා අර භාවනාව ඉරියව්වට යොමුව දෙනකොට යෝගාවචරය ඒක වැරද්දක් කියලා හිතාගත්තොත් කඩුව ගිලපු කෙනා වගේ අපහසුටපත් වෙනවා. ඒක නිසා කොහේ ගියත් භාවනාව අන්තිමට ඉවර වෙන්නේ ඉරියව්වෙන්. ඒ නිසා මේ හතර ඉරියව්වේ මේ ඉන්නේ මේ ඉරියව්ව කියලා දන්නවනම් සතිය තියෙනවා ඕනම වෙලාවක. ඒක සඳහා මේ සුදු ඇදගෙන භාවනා මධ්‍යස්ථාන රැළ කොටයක් උඩ විඳ ගන්න ඕනකම නැහැ. මම දැන් ඉඳගෙන ඉන්නකොට දන්නවනේ හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගන්නේ මම ඉන්නේ කියලා. දැන් ඇවිදිනකොට දන්නවනම් හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිමින් කියලා ඔතෙන්න ගන්න තමයි අපි මේ ඔක්කොම දහංගට දාන්නේ නිසා ඒකට එනවනම් ඒකට අනුග්‍රහකරනද පුළු පුළුවන් වෙලාවට බලන්න වම දකුණ පුළු පුළුවන් වෙලාවට බලන්න ආස්වාස්වාසේ නොතිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ ඉරියව්වේ සතිය තියෙනවනම් සතුට වෙන්න හොඳටම එතකොට වරින් වර විස්තර පෙන්වමින් වරින් වර සාමාන්‍ය අර්ථය පෙන්වමින් භාවනා දියුණුවට යනවා අවසරයි ස්වාමින් වහන්සේ මම ආනාපානය අනුව නාසිකාග්‍රයට සිත පිහිටුවිමි. හුස්ම ඉහළ පහළ යන අයුරු නිරීක්ෂණය කළෙමි. වාර කිහිපයකට පසු සිත බාහිර ශබ්ද කෙරෙහි යොමු විය. එම ශබ්ද ගැන මෙනෙහි කර නැවතත් ආනාපානයට සිත යොමු කළෙමි. මේ අයුරින් විදුලි පංකාවේ ශබ්දය, සතුන්ගේ ශබ්දය ආදී අවස්ථාවලදී මාගේ අරමුණ බිඳී ගිය බව දැනුනි. එම ශබ්ද ගැන උපේක්ෂාවෙන් සිටුවත් එක දිගටම සිත සමාධිගත කිරීම අපහසු විය. තප්පර දෙක තුනකින් සමාධිය නැති වී යන බව දැනුනි. ඊයේ දිනට වඩා අද දින නිදිමත ගතිය වැඩි වී දැනිනි. සක්මන් භාවනාව අවස්ථාවේදී ඊයට වඩා අද හිත සමාධිගත වන බව දැනුනි. වැලි පොළවේ කුහුඹුන් විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කළෙමි. සිත ඒ අරමුණ කරා ඇදී ගිය බව දැනගතිමි. නැවතත් වම් සහ දකුණු කකුල් වෙත සිත පවත්වන්න උනන්දු වෙමි. කකුලේ වේදනා නිරීක්ෂණය කළෙමි. සක්මන් මළුවේ 6 7 වරක් සක්මනෙහි යෙදුන විට උකුළු වැටය ළඟ සහ බත් කෙණ්ඩ ආසිතව වේදනා දැනුනි. එම වේදනා මෙනෙහි කරමින් සක්මනට නැවතත් හිත යෙදුවෙමි. දෙපැත්තේ සක්මනෙහි යෙදෙන යෝගීන් ගැනද සෑම විටම අවධානය යොමු වේ. ඒවා දැනගෙන නැවත සක්මනේ හිත සක්මනෙහිම හිත යොමු කෙරෙමි. වේදනාව දැනෙන විට භාවනාව වෙනස් කළාට කමක් නැතිද? පින්නා ස්වාමින් වහන්සේ උපදෙස් දෙන්න. එතන වේදනාව වෙනකොට තමයි හරියටම ඉරියව්වට හිත ගිහිලා තියෙන්නේ. ඉඳගෙන භාවනා කරනකොට විනාඩි 20ක් විතර ගියාම කොහොමඩක කාටත් වේදනාව එනවා. එතකොට ඉතින් හොඳට ඕම දන්නවනේ කයේනේ වේදනාව ඉන්නේ. ඒ නිසා සතිය හොඳටම පිටලා. ඉතින් ඒකට ඉරියව් වෙනස් කරොත් ආයේ පහසුකම දුන්නොත් ආනින්දට යනවා. ඒ නිසා වේදනාව අඳුනා ගැනීම තමයි දුක්ඛාරිය සත්‍ය අවබෝධ ගන්නවයි කියලා කියන්නේ. ඉතින් වේදනාව වෙනකොට ඒකට බාම් ගාලා, ඉන්ජෙක්ෂන් ගහලා, ඇනස්තීසියා දීලා කොහෙද මේ යන්න හදන්නේ? ඌ එකක්වත් අරගෙන නෙවෙයි සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියත ඇරලා ගිහී රජගෙදර ඔක්කොම තිබ්බා. කැලියට ගියා. එන එකක් වරෙන් කියලා. දැන් මෙතන මේ වේදනාවක් එනකොට අපි ඉරියව් වෙනස් කරනවා. ඒක නොකල යුත්තක් තමයි. නමුත් අමාරු නම් ඉරියව් වෙනස් කරන්න. නමුත් බලන්න මේ ඉරියව්වේ ඉන්න බවට හොඳම ලකුණ තමයි වේදනාව. ඒ වේදනාව මග ඇරලා ඉඳගෙන ඒ වේලම මග අරින්න සුළු ඉඳගෙන හිටියොත් කොහෙද මේ දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්නේ? දුක්ඛ සත්‍ය නෙමෙයි කයට අඳුකුරුපත්තු කරනවා, පන්දන් අල්ලනවා, ඉච්චරයි අපි කර කර ඉන්නේ. දුමාකාර අනුකම්පාවක් මෛත්‍රියක් තියෙන මේ කයට ඒක පුළුවන් තරම් අපිට වද දෙනවා. ඉතින් වද දෙන දෙනාට තමයි මේ ඔක්කොම කණ්ඩායි බොණ්ඩායි ඉන්නයි ඔක්කොම හරි ගැසලා දෙන්නේ. කයෙන් අරිඹෝකා සහයෝගයක් නැහැ. ඒ නිසා කයට කියන්න ඔබට ඕන දෙයක් ඔබ කරගනින් මම හිත දානවා ඔබ ඉන්න ඉරියව්වට. ඔබේ ආස්වාද ප්‍රසාර ඔබට වේදනාව නම් බොහොම හදාගනි. ඇඟිලි ගහන්නම යන්න එපා. කය කියන්නේ කද්දාකව සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ කුඹහකට වතුරක් කරනවා වගේ හිස් ඇයිදල් කූඩේකට වතුරක් කරනවා. අද මානවයා කොච්චර දේවල් සකෝභෝගී යාන වාහන හොයනවා තියනවාද කියලා බලන්න. ඉවරෙකුත් තියනවද බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉරියව් මාරු කරමින් කොට මාරු කරමින් යාන වාහන මාරු කරමින් ගත කරනවා. එක එක්කත් සතුට නැහැ. මේ දරුවචනාන්ති අහන උඹලගේ ගුරුන්නාන්සේලා උඹලගේ ආචාර්යවරු ඔච්චර මේ දක්ෂකම් ශිල්ප පෙන්වනවා. අහබම් පුළුවන්ද කියලා බෑග් එක දිගට වාඩිලා ඉන්න පුළුවන්ද කියලා? එකෙකුටවත් බෑ. කඩි ගහයි. පැය දෙකක් කොහොමඩක්වත් බෑ. පැය තුන සරුවත්යන්ස කියන ගෝලෙින්ද ඇව්වොත් එimhe කියපන් සරුවත්යන්ස දවස් 7ක් හෙල්ලෙන්නත් එක තැනක ඉන්න වෙච්චර සරුවත් නැහැ කියන්නේ. අපි කොච්චර නලියනවද කියලා බලන්න. ඒ තරම්ම මේ ඇඟේ මැස්සෙක් වහනට කැමති නැහැ. පොඩ්ඩක් රිදෙනවට කැමති නැහැ. හරියට මේක නිකන් bitter මල්ල වගේ රැකගෙන ඉනවා. ඒකෙන් හරියට අපිට සැප සම්පත් හම්බ වෙනවා. ඒ උද්දී ඉඳලා හැන්ද වෙනකම් මේ කය කියන්නේ රෝගයන් දරන කැදැල්ලක්. වේදනා සාගරයක්. ඔක තියෙනකම් කරදරයි. නිසා වේදනාවත් එක්ක ඉන්න පුරුදු වෙන එක තමයි මේ භාවනාවදී අපි කරන්නේ. එහෙම නැතු මේ වේදනාව මගහැරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා කියලා කියන්නේ කායින් හරි ඉල්ලන වතුර ටිකක් මට තෙත ගතිය නැති වතුර ටිකක් හොයලා දෙන්නයි කියලා. වතුර නැහැ ලෝකේ තෙත ගතිය නැති. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ නම් ටික ටික ටික ටික පුරුදු කරන්න. ඔය පුටු වල ඉන්න කට්ටිය වාඩි වෙලා බලන්න විනාඩියක් දෙකක් මොකද වෙන්නේ කියලා. අනිත් දවසේ බලන්න විනාඩි 3ක් පුළුවන්. හේතු වෙලා ඉන්න කට්ටිය මැදට එන්නේ. ඔය හේතු වෙලා වෙන්නේ නිවන් මේ බිත්ති ටික නැත්තම් බර ගන්න නිවන් දැකලා මේ වෙනකොට. උස්සගෙන ඇවිදින්නේ පුටු පුටු ගාලාම තමයි. පොඩ්ඩක් විනාඩියක් දෙකක් ඉඳගෙන බලන්න මොකද වෙන්නේ කියලා. අමාරු. අමාරු ඒක ඇත්ත. නැත්තම් දිනුවන්නේ නැහැ. නැත්තම් ඔය ඕකේ උඩ ඉඳගෙන ඔය චීන සමාධිය කොච්චර ගත්තත් ඊට වැඩිය හොඳ අරක බෝතලයක් බෙලා දොරියේ ඉන්න එක. දෙකේ කිසිම වෙනසක් නැහැ. නිකන් හිතර වට ගන්නක් විතරයි. උදේට සූස්තියක් දැම්මම ඔය ඉන්න පැයක් එකට. දෙන්න පුළුවන් තරම් මේකට කරදර ජයති ආග මේ ඉරියවක් ලෑස්ති වෙලා. බලන්න විනාඩි කීයක් ඉන්න පුළුවන්ද හෙට බලන්න ආයෙත් වෙලාවක් ගන්න ඊට වෙද්දී තව විනාඩියක්. අනිත් දවසෙන් තව විනාඩියක්. ඕම ඕම ඕම භාවනා ජීවිතය තුල අපි පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් වද දීමක් නෙවෙයි. ශරීරයට දෙනවා තැප පහසුකයි කියලා කියනවා. මොකක්වත් නැතුව නිකන් ගලක් උඩ වාඩිලා හිටපම් බලන්න. මේ පොළොවේ වාඩිලා හිටපම් බලන්න. සිංහලයේ ඉස්සර තිබුණේ නෑ පුටු කියන වචනේ. ඒක විදේශෙන් ආපේ. තිබුණේ ආසනේ. ආසනේ කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ওই කිසිම සීනාසනයක කිසිම ආසනයක් තිබුණේ නැහැ ගල්ලෑල්ල තමයි කපලා තිබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ දුරියගත්තේ ගල්ලෑල්ල. අදත් ගිහිල්ලා බලන්න රිටිගල හැමතැනම සීගිරියේ මේ මේ රම්මසු උයනේ ගල්ලාල දිනේ. ඊදවසල බර ගන්න නිවන් දැක්කා. මොකද බිත්ති තිබුණ නැති හින්දා. පුටු පුටු ගෑවෙත් නැහැ. ඉතින් ඒකේ චමේලිට්ටකට ගියාම බුරුමේ ඒ ජනකාභි වංශ ස්වාමීන් වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන්සලා කොට්ට පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ කිසිම කෙනෙකුට කොට්ට පාවිච්චි කරන්න තහනම්. ඔක්කොමලා ඉඳ ගන්න ඕනේ ලෑලි පොළොව. හැබැයි මේ වගේ કૃතිම නෙවෙයි. ලෑලි පොළොවේ පත් කැඩිලා ගත්ත වාඩි වුණා. ඉතින් ටික දවසක් ගියාම මේ අවුරුදු 15 දාසිය කොල්ලෝ කෙල්ලෝ 100ක් විතර වාඩි වෙනකොට ඉතින් අපිට නාකින්න කියලා ලැජ්ජයි. ඉතින් අපිත් බලනවා තටමන් නැතුව ඉන්නේ. ටික දවසක් ගියාම හරියනවා. එහෙම නැතුව පටන් ගත්තොත් මෙයාට සැප දෙන්න කවදාකවත් දිනපු කෙනෙක් මේ ලෝකෙ මන් දැකලා නැහැ. එන්නේ එන්නේ එන්නේ හොරතල් වෙන නිසා ඉරියව් වෙනස් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක හොඳට කල්පනා කරලා බලන්න. වෙනස් කරලා මට හම් වෙන තැපේ මොකද්ද? තව තප්පරයක් ඉඳලා වෙනස් කරොත් මොකද වෙන්නේ? තව තප්පරයක් ඉඳලා වෙනස් කරොත් මොකද වෙන්නේ කියනකොට ඒ තප්පරේ අන්තිම සතියෙන් ගත ඒ වේදනාව වෙනස් කරන්න ගත කරන සතිය කවම කවදාකවත් නැති අවදි භාවයකට එනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ස්වාමීනි, සිත මාගේ සිරුර තුලට ගෙන බලන විටක උදරයේ විටක පපුව ප්‍රදේශයේත් හෝ එක් නාසිකාව හෝ හුස්ම ප්‍රකටව පෙනේ. උදරයේ හුස්ම ප්‍රකට වී ආශ්වාසය සිත උදරයේ තබා බලන විට ප්‍රශ්වාසය නාසයකින් එනම් හුස්ම නාසයෙන් එළියට ඇදී යනවා දැනේ. ඒ විදිහට ආශ්වාසය එක් තැනකදී උදරයේ හෝ පපුවේ දැනෙන විට ප්‍රශ්වාසය නාසයකින් දැනේ. මෙලෙස ස්ථාන දෙකකින් ආශ්වාස ප්‍රශ්වාස බැලීම නුසුදුසුද? බොහෝ විට මෙලෙසම අත්විඳීමට සිදුවේ. මා සක්මන කරන විට දෙපා පොළවේ හෝ ලනුපැදුරේ ගැටීම ඊටා හොඳින් පාද දෙකට වෙන්වෙන් වශයෙන් දැනේ. තද ගති වැලිවල සියුම් ගති පාදයේ මුලින්ම හා අගට පොළවේ ගැටෙන කොටස් ආකාර සිතින් දකිමි. තවද මෙහිදී මාගේ සිරුරේ චලන සිදුවන්නේ දණහිස් වලට පහළින් නැති කොටස් තුල පමණක් බවත් දණහිසට ඉහළ කොටස કૃතිමව මෙන් ඍජුව පිටුපසට බරව පාද සමග ඉදිරියට යන බවත් දැනේ. එක් පාදයක් ඉහළට එසවීමේදී සිරුරේ මුළු බර අනෙක් පාදය මත පැටවුනද කිසිදු ආයාසකින් තොරව එම තනි පාදය දරා ගනිමින් දෙපා අතර සිරුරේ බර හුවමාරුව සිදු කර ගනී. මෙම ආනාපාන සතිය හෝ සක්මන කෙරෙන අවස්ථාවලදී සිතින් එම කාර්ය දකිමින් අත්විඳිමින් සිටියද ඒ හැම මොහොතේම සිත වෙනත් බොහෝ අරමුණු කරා වේගයෙන් ඇදේ. නැවත පැමිණේ. නැවත නැවත ඉවත් වී යයි. මෙය ඊටා විශාල වශයෙන් කෙරේ. ඊටා වේගයෙන් කෙරේ. මෙය මාගේ භාවනාවේ දියුණුවකට බාධාවක් යයි මට සිතේ. ගරුතර ස්වාමීනි ইহත ගැටලු නිරීක්ෂණය කර ගැනීම පිණිස අවවාද දෙසා වදාරන සේක්වා ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුවය සාක්ෂාත් කර ගනිතා මේ භාවනා කෙරුවේ නැත්තම් අපි ළඟ අපේ හිත විවිධ අරමුණු දුවන බව අපි කවදාවත් දන්නේ නැහැ. ඒ කොච්චර දෝ දුවනවද දන්නේ නැහැ. ඒ නිසා භාවනා කෙරෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි හිතේ කාර්මුණක තියන්න බෑ කියලා දැනගන්න එක චිත්ත නියාමයක්. ඒක මේ ලෝක ධර්මයක්. ඒකවත් දන්නේ නැතුව අපි මැරෙන්න තියුනේ භාවනා නොකරන. ඉතින් මේක තැනක අරමුණ තියන්න බෑ කියලා මේ දැනගත්ත අස්පනා අපිට මේ දැනගත්ත දැනුමට කොච්චර වෛර කරනවද කියලා බලන්න අපි. ඒක නැති කරන්න ආන. මේ දෙකකල් අපි දැනගත්තේ කවුරු හරි කියපු හොයාගත්ත කුණු හරබෑ පොත්වල තිබුණ එක. මේ ඉඳගෙන ඉන්න බෑ. අරමුණක හිත පිට යනවා කියලා මෙච්චර අස්පනා අපිට දැකපු එක ද්වේෂ කරන තාක්කල් අපිට ඉදිරි ගමනක් නැහැ. නිසා මේක භාවනා පළවෙනිම ප්‍රතිඵලය කියලා හිතාගන්න. සතිය පිහිට බාර තියෙන පළවෙනිම ලකුණ තමයි අනත්තයි. මට ඕන විදිහට හිටින්නේ නැහැ. මේක අන්ට ආණ්ඩුපට්ටු කරන්න බෑ. ඒක බාරගත්තා මොකක්ද තියෙන ප්‍රශ්න? කවුරක්වත් එන්නේ චෝදනා කරන්නේ. ඒක බාරගත්තා නම් ඕනේ දෙයක් කරගෙන යන්නත් පුළුවන්. මේකට වෛර කරන එක තමයි මායя කියන්නේ. මේකට වෛර කරන එක තමයි කෙලස් කියන්නේ. අන්න ඒක අයින් කළා දාන්න. අයින් කරදානේ ඉඳගත්ත හැම ගමම ඔන්න රිදෙන පටන් ගන්නවා. අරමුණට යොමු කරපු ගමන්ම අනික් කර්මවල දුවනවා. අරමුණට හිත යොදා හිටියොත් පිට දුවන බවක් දන්නේ නලිය නලිය හිටියොත් ඉඳගෙන ඉන්න බැරි බවක් දන්නේ ඉතින් අවුරුදු 100ක් ඉඳලා මැරලා යනවා. තමන්ගේ ශරීරය එක තැනක තියන්න බැරි බවක් දන්නේ මොකද එක තැනක තියන්න උත්සාහ කළා නැහැ. ඒ කර්මුණ තියන්න බැරි බව දන්නේ නැහැ මොකද ඒ කර්මුණට තියන්න කවදාත් උත්සාහ කළා නැහැ. ඉතින් මේ චරිතේ බුදුහාමර කියනවා මුර්ගයයි කියලා. වන මේ මුර්ග සතෙක් මනුෂ්‍යකම නැහැ. යම් කිසි කෙනෙක් භවනා කරන කවදාකවත් මේක විසි කරන්න කතා කරන්න මොකද අස්පනා අපිට ලැබිච්ච දෙයක්. ඒක ඉරියව්වක තිබ්බොත් තියන්න බැරි බව තේරෙනවා. ඒක අරමුණක තිබ්බොත් ඒක අරමුණ තියන්න බැරි තරම්. පේන. ඒ නිසා නිල්ලඹ ගියාම ගොඩිට මහත්තයා කියන්නේ භවනා ප්‍රතිවෙනි ප්‍රතිඵලය තමයි ඒක ඉරියව්වක ඉන්න බෑ. ඒක අරමුණක තියන්න බෑ. ඕක බාර ගන්න නැතුව ඕකට වෛර කරන කෙනාට කවදාක සාසනයක් නැහැ. කවදාකවත් භවනා දියුණුවක් නැහැ. ඒ නිසා ඕකට ලෑස්තිලා යන්න. ඉඳගත්ත ගමන් මට රිදෙනවා. ඉතින් ඒක සත්‍යයට ගන්නව අරමුණු කරගෙන. හිත හිටින්නේ පිටතනෝ ඉතින් ඒක ඉතින් මගේ නෙවෙයි මේක හැටිනේ. ඒ නිසා හිටපු වෙලාවේ කලාතුරකින් හරි අර උනේ පුළුවන් තරම් විස්තර ටික ගන්න. එතකොට තේරෙනවා ඒ බොහොම කලාතුරකින් දකින්නේ අරමුණ එලා තොරතුරු ගන්න පටන් ගත්තොත් පිට යන එකට නෙමෙයි අපි උනන්දු කරන්නේ. ඒ රත්ය අදු ගග ගග gedara ආපු ඉලාව තොරතුරු හොයනවා. පිට යන එක බාර ගන්න ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මගේ නෙවෙයිනේ මට ඕනකම තියෙන පිට යන නෙවෙයි. යන එක තමයි ප්‍රകൃති ඒක ඇති හැටිය. ආනේ ඇති හැටිය බාරගත්තොත් බාර ගන්න විතර නෙවෙයි ඒක භාවනා ප්‍රතිඵලයක් විදිහට බාරගත්තොත් ලක්ෂිකුත් එකක් උපක්‍රම තියෙනවා. ඒකට වෛර කරන එකනට කවදාකවත් භාවනා ගමනක් නැහැ. ඉතින් මේ විපස්සනාවේ ස්වභාවය. විපස්සනාව දුක්ඛ පටිපදා. මුදි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න යන්නේ. ඒ වෙනතු මේ සැප දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්න කතාවක් නෑ. ඒ නිසා මේ ලැබිලා තියෙන තුරුතුරු හොඳටම ප්‍රමාණවත්. අනිත් දවසේ මේ දෙකම අපේක්ෂා කරමින් යන්න මේ වේදනාව කියන එක මං අතින් දාපු එක ලියලා තියෙන්නේ හිත පිට යනවා කියන එක මගේ හිත කියලා මේක ගන්න එකයි දෝෂෙ මෙතන ඉන්න ඔක්කොගෙම හිත ඔච්චරයි. ඉතින් කවුරු හරි ඉන්නවනම් කියන්න බෑනේ ඉඳගත්ත ගමන් සතිය පිටනෝ කියන කට්ටිය කවුරුත් නැහැ. හැම කෙනාගේම හිත පිට යන මම හිතනවා මගේ හිත විතරයි පිට යන්නේ කියලා මොකද අපි මෙතෙක් කල් ආශ්‍රය කරලා තියෙන භාවනා කරන අය නෙවෙයි. භාවනා කරන ඕන කෙනෙක්ගෙන් අහන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. කාට හරි එහෙම හිත පිට යන්නේ නැත්තනක් තිබුණා නම් ඒ මනුස්සයා මිනිස්සෙක් නෙවෙයි. එක්කෝ අසාධ්‍ය ලෙඩෙක්. එක්කෝ බුදි. එක්කෝ මානසික අසහනයක්. හිතේ ඇටි එක තමයි. ඇයි ඔකට මගේ හිත කියන්නේ? ඔකට කියන්නේ කඩප්පුලි නොකෑමනා දාපදොර පට්ටපඳුරු හිත කියන්නේ. ඔක්කට ඔක්ක උපසම්පෝ සම්බදාහතික උපසම්පන්න ධාතික දෙන්න යන්න එපා. කි තියනවනම් බලන්න එක චිත්තක්ෂණයක් අගේ අරමුණේ තිබ්බනම් අන්න ඒක නම් මගේ හිතන්නේ බුදු හිත කියයි. මෙච්චර නන්නත් ආරෙන කඩප්පුලි නහගම දාපතුරා හිතට මගේ හිත කියලා ලියපුවම කොලෙත් පුච්චලා දාන්න. ඔය ලියන පෑනක් දෙකට කඩලා විසි කරන්න ඕන. ඒ වාර්තා කරන්න හිත භාවනා කරන හිත පිට යනවා. මගේ හිත කියන්නේ බෑ හිත පිට යනවා. ඒක කවුරු ලිව්වත් එකයි. ආහන එක බාරගත් දවසේ යා බොහොම භාවනාවට දියුණු තල තුනා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කැමැති සතිය පිහිටපු කෙනෙක් වාටපත් වෙනවා. ඒ නිසා මේ ලිව්වට විරුද්ධව නෙමෙයි මම මේ කතා කරන්නේ. ලිප දේවල් 100%ක් ඇත්ත. ඕවට වෛර කරන්න එපා. මෙච්චර උමනාවෙන් අස්පනා අපිට උපයාගත්ත මේ කරුණට වෛර කරන්න එපා. ඒක සාධාරණව රම්පත්තිරුක ලීලා ඉදිරිපත් කරන්න. එතකොට ඊගා පාඩම ඉබේම ලැබෙනවා. ඒකට හේතුව ලැබෙන අත්දැකීමට Taman ගරු කරනවා. ඒ කමඨාන සුද්ධ කරන කියනවා ඊගා දවසේකට ලෑස්තිලා යන්න කියලා. එතකොට වෙන කතාව. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ උපෝසත අෂ්ටාංග සීලයෙහි හත්වන හා අටවන ශික්ෂාපද දෙක සරල බසින් පහදා දෙනසේක්වා. පිළිපැදීමේ ආනිසංස හා කඩකිරීමේ ආදීනවද පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේ දැනගන්න ඕන එක නම් දන්න ටික දඬ දඬ ටික කිව්වොත් මම එකතු කරනවා. එහෙම නැතුව අයනු අයනු ගන්නන්න මම යන්නේ. කවුද ප්‍රශ්නේ ඉදිරිපත් කරේ? එයාට දැනට තේරෙන්නේ කියන්නේ අන්න හරි. දැනට තේරෙන්නේ කියන්නේ මොකද්ද මේ 6 වෙනි 7 වෙනි ශික්ෂාපද වලින් Tamanට වැටහෙන ප්‍රදේශයේ දැනට දැනට තේද දැනීමේ විසූක දස්සන හරි නැච්ච කියන්නේ මොකද්ද නැටුම් ගීත ගීත කියන්නේ සින්දු ගායනෝ වාදිත වාදනය කරන දේවල් විසූක දර්ශන කියන එකේ තේරුම සිංහල විහිළු දර්ශන කමඩි ෂෝස් විහිළු දර්ශන ඒ කියන්නේ කෝලං කෝලන් නැටුම් කියලා තියෙන්නේ මාලා ගන්ධ මාලා ගන්ධ කියන්නේ නම් සුවඳ වර්ග නෑ හඩු ගන්ධට ගන්ධ කියට කියන්නේ ගන්ධට හරි කමන්නේ ගන්ධ කොටේ ගන්ධ ආලේපන වර්ග විලේපන කියන්නේ ආලේපන වර්ග ධාරණ මණ්ඩන විභූෂණට්ටාන කියන ටික දන්නේ ධාරණ කියලා කියන්නේ නැටුව නටනකොට අර මෙතෙන් නයිපිනක් ඔය එකක් බඳින්නේ මෙතෙන් බල්ලු දෙකක් දාන්නේ. දරනවා. ඒ කියන්නේ මස් පිඩු මතු කරලා පේනට. විභූෂණ කියලා කියන්නේ තියෙන මස් කොබ ඔපණම් වන්න තෙල් ගන්නවා. ඒ බොඩි බිල්ඩින් කරන කට්ටිය තෙල් ගාලා කටු පුම්බගෙන ඉන්නේ ෆොටෝ දැකලා තියෙනවා. මේ වෛශ්‍ය ස්ත්‍රීන් තමන්ගේ අංගපසංග එළිය කරන හැටි. ඒ තියෙන ටිකම ඔප්මට්ටම් කරන්න. ඒ කරන දේවල්ට කියන විභූෂණ කියලා. තියෙනවා ඕනට වැඩිය මවාපානවා. ආය මොනවද? ඒක සමිනාංශ 8 වෙනි ශික්ෂාපදේ උච්චාසයනවා. ජේ.ආර් ඉන්න කාලේ ගියාලු මේ මේ ජාතික විභූෂණ සම්මානයක් දෙන්න මහා සභාවක් තිබ්බා. ඉතින් විභූෂණ එක්කනට දෙන ගමන් ජේ.ආර් ළඟ ඉන්න කෙනාට කිව්වලු මේ විභූෂණ සම්මාන දුන්නට විභූෂණ කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ කිව්වා. ළඟට එක්කනවට කියනවා ලෝකකට දැනගන්නත් ඕනේ දැන් විභූෂණ කියලා කියන්නේ බුදුහාමර කියන්නේ නොදකින්න ඔබතන් කියපගන්නේ. දැන් අපි විභූෂණ සම්මාන දෙනවනේ. අර විභූෂණ වේභූෂණ කියලා. ඉතින් මේ බුදුරජාණන් කියනවා විභූෂණඨාන වේරමණී සික්ඛා විරේපණය කරන්න. දුරුවන් කරන්න කියලා. හරි ඊගාව ශික්ෂාපදේ. උච්චාසයන මහාසයන කියන්නේ. උච්චාසයන කියන එක මේකේ සඳහන් කරන ඉඳගත්තාම තමන්ගේ ධනීසතරන්ට වැඩි උස. මහාසන කියන එක දික්කාසන. කවිචි මහලුකෝ ඒ කියන්නේ සිංහාසන. එතනින් යාම ස්ටූල්ස් තියෙන ওই බාර්ක පිටිපස්ස රුස තියෙනවා. ඒ ඔක්කොම මේ ඒ කියන්නේ තමන්ගේ මහාන් තත්තකම පෙන්වන්නට වගේ කරන දේවල්. ඒ නිසා මෙහි අපි හරි ගැසලා තියෙනවා පුළුවන් තරම් ඊට වැඩිය අඩු මට්ටමේ හදලා තියෙනවා. ඉතින් මෙහි තියෙන මොකක් හරි එකක් පාවිච්චි කරනකොට තමයි සැකයක් තිබුණද මේවා උච්චාසයන මහසයන වලට වැටෙනවයි කියලා නැත්තම් කොහොමද ප්‍රශ්න මතුවේ? දන්නේ නැති කොහොමද? ඒක ස්වාමීන් වහන්සේ හරියටම තේරුම හොද්දටම දැනගෙන හිටියේ නැති හින්දා පැහැදිලි කරගන්නයි ඕන. බිම් වාඩි වෙච්චාම ඉවරයි ඒක. ඉසියම උච්චාසයන් අපේ අම්මා ඉන්නකොට කිව්වේ ඇත්ත කියන්නයි විමේඳ ගන්නයි බය වෙන්න එපයි කියලා. රජ්ජුරුව මෙහෙම ළඟින් ගියත් විඳගෙන ඉන්න මනුස්සය නැගිටින්න ඕනේ නැහැ. හිටගෙන ආසනයේ හිටියොත් නැගිටින්න ඕනේ. රජ්ජුරුව ළඟට ගිහිල්ලා බොරු කිව්වොත් බෙල්ල ගහලා දානවා. ඇත්ත කිව්වට කියන්නේ. ඇත්ත කියන්න බිමින්ද ගණ්ඩායි මුකේටවත් බය වෙන්නේ. හරි කොහමද දැන් මේම කිව්වට පස්සේ තේරුණාද ප්‍රශ්නේ? එහෙමයි. පොඩ්ඩක් ඉන්න. එතකොට ඒකේ ආනිසංසාදීනව පිළිබඳව මොකද්ද දැනගන්න? ඒක අපි ශික්ෂාපදයේ ආරක්ෂා කිරීමෙන් දැන් නෑ නැත්කීත වායතු විභූ දර්ශන කියලා කියන්නේ අනුගේ කෙලෙස් උපදවන. බුදුන්සේ කියලා තියෙනවා නැටුම කියලා කියන්නේ පිස්සුවක් වාදනය කියලා කියන්නේ ඇඬිල්ලක්. මේ ලෝකේ නටුන් ගයන් කියලා කියන්නේ මිනිස්සු අඬවන මිනිස්සු පිස්සු අට්ටන දේ. ඒකට තමයි අපි මේ ජාතික සම්මාන දෙන්නේ වෙසක් උත්සවයට නටවලා සල්ලි දෙනවා. භක්ති ගීත ගායනා කරලා සල්ලි දෙනවා. ඉතින් ඒව ඔක්කොම කරනකොට අපි කොච්චරක් දුරට මේ සත්‍ය පිහිටුන කෙනෙක්ගේ වැඩපිළිවෙලත් එක්ක ගැලපෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා නච්ච ගීත වාදිත විසූක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන තව කෙනෙක් ළඟ ඉන්න කෙනාට මගේ මේ කයෙන් කෙලස් උපදවනවා. එතනින් ගියාම උච්චාසයන මහාසයන කියන්නේ මේකයෙන් මම කෙලෙස් උපදව ගන්න. අනුන්ට මහාන් තත්ත්වයක් පෙන්වන්න කියලා. ඉතින් ඒ වෙනකොට බව නිහතමානී බව අහිංසක ගතියක්. එතකොට අර උපදින තියෙන කෙලෙස් නොඋපදවා මේ නිහතමානී වෙන ගතියක් එතක නැත්නම් ශික්ෂිත ගතියක් අශික්ෂිත කියන වචනේ අහලා තියෙනවා. එහෙමයි. අශික්ෂිත කියන වචනේ අශික්ක හසික්කිතයි කියලා කිය. ඒක වෙන්නේ නැහැ. මේවා රැකෙන කෙනාට කවදාවත් කවුරුත් අත දිගල්ලා මොකුත් කියන්නේ නැහැ. ශික්ෂිතයක් තියෙනවා, සභා ගෞරවය තියෙනවා, අනුගේ කෙලෙස් උපදවන්නෙත් නැහැ. මේ තියෙන තපසෝ සුඛෝභෝගී දේවල් හොයන්න කියලා Taman කෙලෙස් උපදවා ගන්නෙත් නැහැ. anu හීනමානයකට ලක් කරලා. අවසරයි ස්වාමීනි. අපේ කුටිවල තියෙනවා ස්වාමීනි අර ඇඳවල් ඩබල් ඇඳ උඩ ඇඳකුයි පල්ලේ ඇඳකුයි. එතකොට ස්වාමීන් වහන්සේ උඩ ඇඳ භාවිතා කිරීමේදී අපේ කුටිවල තියෙන ඇඳවල් දෙකක් තියෙනවා එකට සම්බන්ධ. ඒක උඩ ඇඳයි පල්ලෑ ඇඳයි. ඒතර උඩ ඇඳේ ඉදා ගැනීමට භාවිතා කිරීමේදී උච්චාසයන කියන තරප්පෙලි උඩම තට්ටුවේ ඉඳලා ඇඳට තියෙන උස තමයි ගණන් ගන්න. හොඳයි ස්වාමී. තරප්පෙලි උඩම තට්ටුව පොළොව. එතන ඉඳලා උස ඒ උදේ ඉස්සලා අහලා අහලා ඔක ওই ප්‍රශ්නෙට මට උත්තර තියෙන්නේ නැතුව අපි විනය සාකච්ඡාට දිගට වෙසේ පොඩි ආම්සු කෙනෙක් කිව්වා මට ගුරු ආම්සු කියලා දීලා තියෙන්නේ එහෙමයි. ඉනිමග ගියාට පස්සේ ඉනිමග ඉහෙළම තට්ටුව පොළොව කියලා ගන්නවා. එතනින් ඉහෙළට තියෙන උස ගත්තාම හරි කියලා. ඔය උඩ ඇඳේ බුදියන්න තියෙන කම්මැලිකමයි. මම ඉතින් ඔයාලට උත්තර හොයා ගන්න ඕකෙන් හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණු කළ විට හුස්ම සංසිඳී අවසන් අවසන් දකුණ වම් වශයෙන් මෙනෙහි කිරීමක්ද නොවේ බලා සිටීමක්ද පමණි දකුණු පාදයේ තබන විට දකුණු යටිපතුලද වම් පාදයේ තබන විට වම් යටිපතුලද හැරෙන විට හැරෙන බවටද නවතින විට නවතිනවා යනුවෙන්ද සිත සතිය තුල පිහිටයි පරියංක භාවනාව මම මූල කර්මස්ථානයේ වශයෙන් වඩන්නේ ආනාපාන සති භාවනාව තුල නාසය අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් අරමුණු කරන අතර සක්මන් භාවනාව තුලදීම හුස්ම සංසිඳී අවසන් වෙලා හුස්ම සංසිඳීම තුලද ආස්වාස ප්‍රස්වාස වැටහෙන අතර සිත සතිමත් වෙනවා. බොහෝ විට සිදුවන්නේ බලා සිටීමක් පමණි. පර්යංක භාවනාව තුල පැය එකත් එකහමාරත් දෙකත් දෙකහමාරත් සිට පැය පහමාර දක්වා සතිය වඩා තිබෙනවා. රාග, ద్వේෂ, මෝහ වශයෙන් සිතුවිලි ඇතිවෙන අතර හඳුනා ගැනීමද සිදු වෙනවා. පෙරදී රාග, ద్వේෂ සිතුවිලි වැඩි වශයෙන්ද, මෝහ සිතුවිලි අඩු වශයෙන්ද හඳුනාගත් අතර මේ මොහොත වන විට මෝහ සිතුවිලි වැඩි වශයෙන් හඳුනා ගන්නවා. නිදිමත දැනෙන ගතිය අඩු වී ඇති අතර නින්දට යන්නේද සතියෙනි. නිවසට ගිය විටදී බොහෝ දවස්වල රාත්‍රී ආහාරවල අවශ්‍යතාවය නොදැනෙන අතර රාත්‍රී ආහාරගත් විටදී ශාරීරික අපහසුතා භාවනාවට බාධාවක් ලෙස හටගනී. එයද හඳුනා ගනිමි. නිවසේදීද සක්මන් භාවනාව හා පරියංක භාවනාව කිසිදු කඩ නොකොට වඩමි. එදිනෙදා ගත කරන ජීවිතය තුළ වාර දෙකක් හෝ ඊට වැඩියෙන් සක්මන් භාවනාව හා පරියංක භාවනාව කරමි. නිස්සරණ වනයේදී භාවනා වැඩසටහනකට සහභාගී වීමේදී කාලසටහනට අනුව පරියංක භාවනාවට ගන්නා කාලය වැඩි කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව තුල පැය පහමාරක කාලය ගත කළ දීර්ඝ කාලයයි. එම කාලය තව වැඩි කළ යුතුයද? අඩු වැඩි වශයෙන් ලැබෙන කාලය අනුව වෙනස් කර ගන්නට කමක් නැද්ද? කමක් නැද්ද නොදන්නා නොදන්නා මා කෙරෙහි අනුකම්පා කොට උපදෙස් දෙනු ලබත්වා ඔබ වහන්සේ දීර්ඝායුෂ ලබත්වා මේ ඉරියව් ඇත්තට බලපාන්නේ බලපාන්නේ නැත්නම් වැදගත් වෙන්නේ ගොඩක් කරාට සතිය අඳුරගත්තට පස්සේ විතරයි ඊට පස්සේ කවුරු හරි උත්සාහ කළොත් ඉරියා සංදි දෙකක් මැද සතිය පිහිටවීම ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කොච්චර දුරට සතියෙන් ඉඳගෙන ඉන්න ඉරියව ඉඳලා නැගිටින ඉරියවට යන්න පුළුවන්ද? නැගිටලා ඉන්න කෙනෙක් ඇවිදින්න ඉරියවට යනකොට හිටගෙන ඉන්න කේඳලා ඇවිදින්න යනකොට ඒ සංදිස්ථාන ඉරියාපත සංදියේ කොච්චර සතිය පිහිටවන්න පුළුවන්ද කියලා බැලුවොත් අපේ පරියන්කයේ ඉඳලා නැගිටීම පිළිබඳ අවදියෙන් නැගිට්ටොත් සක්මණට යන්න ඉරියව වෙනස් කර කියලා සතිය කැඩෙන්නෙත් නැහැ භාවනා කැඩෙන්නෙත් නැහැ ඊට පස්සේ ඒකම තමයි දිගට යන්නේ. ඊට පස්සේ සක්මන් කරලා ඇවිල්ලා ආයෙත් වාඩි වෙනකොටත් අර අරගෙන ගිය සතිය ආපහු ගේන්න පුළුවන් නම් ඉරියව්ව මාරු කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතන කියලා තියෙනවා එක පහමාරක් ඉඳගෙන භාවනා කරලා අත්දැකීම් තියෙනවා කියලා. ඉතින් මේ පහමාර ඇතුලේ ඉඳගෙන ඉරියව්ව ඇතුලේ අනු කුඩා අනු කුඩා ඉරියාපත සංදි ගොඩක් තියෙනවා. හුස්මක් පාස මේ ඉරියාපතයක් වෙනස් වෙනවා. හුස්ම ගන්න පාස මේක මහත් වෙලා පුංචි වෙනවා. පටල වීමක් වෙනවා. ඉතින් ඒ වදියා බලනකොට මේ පැය 6ක් එක දිගට භාවනා කරන 7ක් 8ක් කියලා කියන්නේ ඔය ඉරියාපතේට බැඳිච්ච බැඳිල්ලක් තියෙන්නේ. සතියට නම් හිත බැඳලා තියෙන්නේ. වඩන්න ඕනේ සතිය නම් ඉරියාපතේ මොකක වුණත් සතිය පාත්තන එකයි අවශ්‍යලා තියෙන්නේ. ඒකට බලන්න උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්දෑ නිදා ගන්නකම් ඒ දවස පුරාවට කොච්චරක් සතිය ඉන්න පුළුවන්ද කියලා. කොයි ඉරියව්ව තිබ්බත් රූප බැලුවත්, සද්ද ඇහුවත්, ගඳ බැලුවත්, රස බැලුවත්, ආනපාන බැලුවත්. ඒ කරන කරන එකේ සතිය තියෙනවා නම් ඒක තමයි අපි මේක විවිධාංගීකරණය කරන්න ඕනේ. ඒකට තමයි මේ ලකුණු පෑදිලා තියෙන්නේ. ඒක නිසා අර ඉරියව්වටම අවධානය දීපේක මම මේ අනික් ඒකට තියෙන විකල්ප පෙන්ලා දෙන එක කරන්නේ බලන්න උදේ නැගිටිනකොටම සතිය පිහිටුවලා ඒක කොච්චර දුරට යනකම් ඒක උදාහරණයක් වශයෙන් කියන පළවෙනි වචනේ කතා කරන්න වෙන්නේ නැගිටලා කොච්චර වෙලාද බලන්න. සෙනඟක් ඉන්නකොට නැගිටපු ගමන් කතා කරන්න වෙනවා දවසම මුස්පේන්තු. පුළුවන් තරම් බලන්න නැගිටලා තෑහෙන වෙලාවක් යනකම් කවුරක්වත් හම්බ වෙන්නත් නැහැ. කතා කරන්නත් නැත්තම් දෙකලාව තියෙනවා. ඒ නිසා හදාගන්න කාලේ පුළුවන් තරම් උදේ වරුවේ ඒ මුලිච්ච වෙන්නේ නැතුව කවුරක්වත් කතා කරන්න වෙන්නේ නැතුව ගත කරන්න පුළුවන් නම් දිගටම ඒ හුදේකලාව තියෙන මෙහෙදි කරත හැකියි. දැක්කට පස්සේ කිසි කෙනෙක්ගේ මූණ බලන්න එපා. මේ මේ ඇස්වල ඇස්දියා බලන්න එපා. කතා කරන්නත් එපා. කවුරුමනේ ඇහුවනම් අඩුවම වචනෙන් එයාට උත්තරයක් දෙනවා. එහෙම නැත්නම් කරන්න තියෙන දේ කරලා පෙන්නනවා. කතා කරන්න නැතුව ඉන්න. ඒතර තමන්න පුළුවන් එහෙම කරනකොට අනිවාර්යයෙන්ම සතිය ඇතුළට එනවා. කතා කෙරුවා නම් අරිම අමාරුයි සතා ගන්න ගමන් සතිය පිටවන. ඒ වගේම මේ සතිය පිටවට පස්සේ ඇසුරු කරන්නත් අමාරුයි. කවුරු ඇසුරු කරා සතියට බාධායි. ඒ නිසා සතිය වඩනවා නම් ඇසුර අයින් කළා, කතාව අයින් කළා, කායික වාචික අයින් කළා මේක නඩත්තු කරන්න බලන්න. එතකොට තමන තේරේ පැය පහමාරක් ඉඳගෙන ඉඳලා ගත්ත සතිය වගේමයි දවසේ දීර්ඝ වේලාවක් සතිය පවත්වන්න පුළුවන් ඉරියාපත හන්දි අතර මේට මේකට වැඩි අභියෝගයක් තියෙනවා. එතකොට ওই තොරතුරු විශ්සලා කියන තොරතුරු තවදුරටත් Tamanටම ලැබෙන්න පටන් ගන්න ඔක්කොම Taman ගැනම Taman දන්න තොරතුරු. අන්න ඒක වැඩි වෙන විදියට දිගට කරගෙන ගරුතර ස්වාමින් වහන්සේ මට භාවනාවට මම භාවනාවට අතිශය ආධුනිකයෙක්මි. ආනාපාන සති භාවනාවේදී නාසයේ අග පිම්බීම හා හැකිලීම නිරීක්ෂණය විය. ඉන්නහාට සිත සමාධිගත කර ගැනීම අපහසුය. නිදිමත ගතියක් අලසකමක් ඇතිවේ. සක්මනේදී කොන්දෙහි වේදනාවක් ඇතිවේ. වේදනාවක් යයි මෙනෙහි කළද මද වේලාවකට පසුව සතිය පිහිටුවීම අපහසු වේ. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්කේදී කියනකොට තමයි හිත තියන්නේ නාසිකාග්‍රේ. ඒකෙ බිම්බිම හැකිලම්මක් පේනවා කියලා යම් ප්‍රමාණයක් මූල කර්මත්තන හඳුල්ලා දීලා තියෙනවා. ඔය සක්මනේදී කරදරයක් නැති වෙලාවේ හිත පිහිටුවන්නේ මොකේද කියන එක නම් කරලා නැහැ. ඒ කරුණා කළ වාතාවට ඇතුල් කරන්න ඒ කරදර නැතුල සක්මන් කරනකොට කොයිද හිත තියන්නේ කියලා. ඒකට කොච්චරක් වෙලාවට ඒ අරමුණේ සක්මනේ හිත තියාගන්න පුළුවන් කියලා තොරතුරු පුළුවන් තරම් ගන්න. එතකොට වේදනාව එයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කාටත් වෙන දේ. පරියන්කේ ඉන්නකොටත් නිදිමත වෙනවා ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ නිදිමත ASCII කොච්චරක් මේ ආශ්‍රව ප්‍රසවාස අර විදිහට බලන්න ඉන්න පුළුවන්ද බලන්න. එimhe දෙකම නෑයි කියලා හිතන්නේ ආස්වාද ප්‍රසවාසයේ පේන්නේත් නැහැ. පරියන්ක ඉන්නකොට අපිට මේ වම දකුණ බැලුවේ කියලා ඒක පේන්නේත් නැහැ කියලා. අඩු ගානේ බලන්න ඉඳගෙන ඉන්නකොට මම හිතගෙන නෙවෙයි කියන එක දන්නවද කියලා. ඇවිදිමින් නෙවෙයිද කියන එක දන්නවද කියලා ඉඳගෙන බව දන්නවා සතුටු වෙන්න. ඇවිදින වෙලාවේදී විස්තර මොනවක්වත් පේන්නේ නැහැ. නමුත් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් සතුටු වෙන්න. සතුටුලා ඒ සතුට තුල තමයි සක්මනේදී අපම ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොට දැන දැනීමේ කොහොමද මේ ඇවිදින එක වෙනස් වෙන්නේ? දෙන්න බෑන කට උතරයක්. එතකොට ඉබේම අරමුණ අහුවෙලා. ඇවිදිනව නෙවෙයි මං ඉඳගෙන ඉන්නවා කියලා මං දන්නේ කොහොමද? දෙන්න බෑන කට උතරයක්. එතකොට ඉඳගෙන ඉන්න එක අත්දකින්න පටන් ගන්නවා. අන්නේ විදිහට මේ නැති දේවල් කතා කරන්නේ නැතුව වැරදිච්ච දේවල් කතා කරන්නේ නැතුව පුළුවන් තරම් අඩුම ගානේ ඉරියව්වට හිත දාන්න ගත්තොත් අපිට සතිය පිහිටීමේ නම්බු අපිට ලැබෙනවා. ඒක දන්නේ නැතුව තමයි ඔය ඊට වඩා ගොඩාක් විස්තර දේවල් බලන්න කියලා ඒක වැරදිලා, පෙරදිලා, චෝදනා කර කර ඉන්න දේවල් කියලා කියන්නේ විපස්සනාව අඳුරගන්නේ නැහැ. සතිය කියන එක අඳුරන්නේ ඔය ගම්මැදි හැලි කතාවක් ඔයි කියවෙන්නේ. හඳුනනවා නම් හරිය පොඩ්ඩ හරි මූල කර්මස්ථාන විස්තර ටික පුළුවන් තරම් කතා. එතකොට ඒක හරියම තාක්ෂණික වාර්තාවක් වෙනවා. මූල කර්මන්තය හඳුල්ලා දෙන්න හඳුල්ලා ඒක විස්තර කියන්නේ. වැරදිච්ච පැරදිච්ච වල රචනයේ අන්තිමට බදාන. එතකොට අහගෙන ඉන්න එකටත් සතුටුයි අහගෙන ඉඳ දෙයක්ත් තියෙනවා. නැත්තම් ඔය තාම මොකක්වත් හරි කියන අර ප්‍රශ්න මේ ප්‍රශ්න තියෙනවා නම් මූල කර්මස්ථාන උපදේශ පත්‍රිකාවට නැවත අහුම්කම් දෙන්න. ඒකේ ඔක්කොම දොස් කපලා ලියලා තියෙන්නේ මේ ඉන්න ඉරියව්වට හිත දාන්න ඒක ලොකු ජයග්‍රහණයක් කරලා ඉරියව්ව පිළිබඳව අඩු ගන්න විස්තර ලියන්න. එතකොට ගොඩක් හැකි සංඥාවෙන් ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මිනිත්තු 10ක් පමණ එක දිගට পায় එසවීම, තැබීම සහ වැලිවල ස්පර්ශ අරමුණු කොට හිත එක් තැනක තබා ගතිමි. නමුත් පර්යංක භාවනාවේදී මේ වනතෙක් මිනිත්තු එකක් හෝ හුස්ම ගැනීම පිටකිරීම අරමුණු කරගෙන හිත එක් තැනක රැඳවීමට නොහැකි අතර වෙනස් සිතුවිලි රාශියක් හිතට ඇතුළු වෙයි. කොයිතරම් උත්සාහ කළද එය වෙනස් නොවේ. කරුණාකර උපදෙස් ලබා දෙන මැනවි. පරිසක්මනේ විදිහටම කරන්න විනාඩි 10ක් විතර කරන්න බලන එක ලොකුම ජයග්‍රහණයක්. තවදුරටත් බලන්න හිත පිට ගියත් නැවත සක්මන ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක හොඳටම ඇති. පරියන්කට ගිහලා ආනපාන එපා ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න. මම මේ ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්න කොහොමද දන්නේ? හිතර කියන්නේ මේක උසාවියට ගිහලා කට උත්තරයක් දෙන්න වගේ අද්දුරු ප්‍රත්‍ය සාක්ෂියක් දෙන්න වගේ ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා ඒකට කියයියා. මේ හැප්පෙනවා තේරෙනවද? හුස්ම ගන්නවා තේරෙනවද? බිම්බින වැකිනවා තේරෙනවද කියලා එයා කියයි. ඒ එන පාරදි කියන්නේ. එතකොට ඒ ඉඳගෙන ඉන්නකොට හිතවිලි එනවනම් ඒ පාරදි කියන්නේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හිතවිලි ඇත්ත වශයෙන්ම මොහොතේ එනවනම් ඒ කර්මණු කරන්න. මිනේ කරන්න හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා දිගටම මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ආනපනට වැඩිය වඩා හොඳ දෙයක් තමයි මේ හිතනකොට හිතන බව මෙනේ කරගන්න පුළුවන්. හැබැයි द्वේෂයකින් තොරව. මේ ලියලා තියෙන්නේ द्वේෂය. අදාවත් හරියන්නේ නැහැ. කරුණාකර මතක තියාගෙන ඉන්න මේ ඒ වෙලාවේ පේන හිතවිලි මම කියලාත් නෙවෙයි ආවේ ඉබේ ආපේවට කොහෙන්දෝ මම ද්වේෂයක් දානවා. ඒක දිහා නැද්දකින් නොපතන් කියලා බලන්නේ. ඉතින් ඒක නෙමෙයි භාවනා කියන්නේ. මේ හිතවිලි මතුවෙනට ද්වේෂය බලන්න. මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න මේ හිතවිලි තියනවා කියන එක බාර ගන්න බැරි. ඇතුලෙන් තියනවා ද්වේෂය. ඒක දැක්කේ නැත්නම් මේ වැනි රචන තමයි ලියන්නේ. මට හිතවිලි එනවා එතකොට ද්වේෂය එනවා මට ආනපාන පේනතුට සතුට එනවා කියලා කියන්න පුළුවන් නම් ඔන්න මම යකින කවුද කියන එක අහුවෙනවා. ඒ හිතවිලි වලට පයින් ගහන්න එපා. අනදර කරන්න එපා. ඒක මෙනෙහි කරන්න හිතනවා හිතනවා කියන. එමෙ නැත්තම් පොඩි ටෙක්නික් එකක් අපේ ථේරවාද සාසනය හඳුනගෙන තිනවා. ආස්වාද ප්‍රසවාස ගණන් කරන්නයි කියනවා. ඇතුළේ නෝ පිටිනෝ එකයි ඇතුළේන පිටින දෙකයි ඇතුළේන පිටින තුනයි කියලා හිතවිලි නැතුව එනව ගණන් කරනවා යම් තැනක හිතවිල්ලක් ආපම ආයකට යනවා ආන්න එහෙම කළ බලනවා එකේ සිට අට දක්වා බාධාවකින් තොරව කීයක් ගණන් කර ගන්න පුළුවන්ද කියලා අන්නේ පොඩි උපක්‍රමයක් දාපු ගමන් සෙනඟක් මැස්සේ ආනාපානේ අරගෙන යන්න වගේ වට ගන්න නැතුව හප්ප ගන්න නැතුව ගණන් කර කර ගණන් කර යනකොට හිතවිලි බීම දෙපැත්තට වෙලා යන පාට ඉඩ දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට ඊතා සරලයයි අන්‍යයන්ට හැඟෙන නමුත් මට නොහැඟෙන ප්‍රශ්න ඇත්තෙමි. මා භාවනාවට ආධුනිකයෙක්මි. නමුත් බුද්ධ දර්ශනය හා නිවන පිළිබඳ දැඩි විශ්වාසයක් සහ අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවයක් ඇත. නිවන් දැකීම පමණක් ජීවිතයේ අරමුණු කර ගැනීමට ලෞකික ජීවිතය ගත කිරීමෙන් දැඩි උත්සාහයක යෙදී සිටිමි. මාගේ ප්‍රශ්නය නම් ආනාපාන සති භාවනාව සහ සම්මා සතිය තුළින් නිවන් දැකීම කරා ලන්වන්නේ කෙසේද? නිවන් දැකීමට සිත හා සිතුවිලි දැකීම පමණක් ප්‍රමාණවත් නැතිද? නිවන් දැකීමට ඇති එකම මාර්ගය ආනාපාන සති භාවනාව සහ සතිය වැඩිම පමණක්ද? මගේ වරදක් ඇතොත් සමාවදී මෙම ගැටලුව පහදා දෙනු මැනවි. තිසරණ සරණයි. සතිපට්ඨානේ නම් ඔව් කියන්න වෙනවා. මොකද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් අරගන්නේ සතර සතිපට්ඨානේ. ඒක නිසා අපිට මේ අවසාන තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න කොහොමඩක්වත් බෑ බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා විශේෂයිත ඊතලයක් විදපු කෙනෙක් කිව්වොත් එහෙම නෑදෑය විසින් වෙදෙක්ගෙනාට පස්සේ මේ ඊ අයින් කරන්න ඉස්සලා මට මේ විදපු මනුස්සයා කවුද කියපන් ඌ රාජ ශාස්ත්‍රීය කුලයේද බ්‍රාහ්මණ කුලයේද මේකේ තියෙන ඊතලේ දාලා තියෙන විස જાති හොයපන් ආවේ දකුණු දිහායින්ද හොයපන් කියලා කිව්වොත් එහුණට කණ්ඩ දෙයක් ගහලා කටවහලා ඊ ඇදලා දාන්න කියන ඉස්සලා ඊයලා දාන්න ඉස්සෙල්ලා මේ කතා හිතුවොත් තියෙන තියෙන විස කනවා. ඒ නිසා සත්‍ය පිහිටවල බලන්න. සත්‍ය පිහිටවල පස්සේ මේ මීටෝ ප්‍රශ්නට උත්තර අනිවාර්යම සතිය තුල තියෙනවා. ඒ නිසා සති මාත්‍රාව පිහිටවන්න මෙච්චර අසතියෙන් ඉන්න වෙලා තුන වරින් වර සතුටුමත් වීමේ හැකියාව තමයි ළඟ තියනවාද? ඒක නිකන් මේ බලාකුළු සහිත දවසක වරින් වර හඳ පායනවා බලාකුළු වලින් අයින් වෙලා. ඒ තියෙනවා හොඳටම ඇති. ඊට එහෙමවත් මේකේ උතරතුරක් නැහැ. ප්‍රශ්න පටන් ගන්න ප්‍රශ්න ඉවර කරලා දෙනවා මම මේ මේක උත්සාහ කළාද සත්‍ය පිහිටීමට කලාතුරකින් සත්‍ය මාත්‍රාව හෝ පිටවන්න පුළුවන් වුණාද කියලා මේ සභාවට මේ ලියන එක නකට උත්තර දෙන්න කැමතිද කියලා මම කැමතියි. එතකොට මට පුළුවන් තව ඒ තියෙන තොරතුරු දිගේ යන්න. මෙව්වට තොරතුරු නම් ඉතින් කොහොමඩක්වත් විස්තර කරන්න බෑ. ඒක මේ විෂයීතලේ අරින් කරන්න ඉස්සෙල්ලා විදුපු එක්කනාගේ විතර හොයනවා වගේ වැඩක්. ඒක බුදුරජාණන්සේ කියලාම තියෙනවා. ඉවර කරන්න බෑ. නමුත් මේ කරපු දවස ගත කරපු එකමාර කාලය තුල තමන් ගත්ත ප්‍රයත්නයේදී ඩිංගිත්තක් හරි. තක්මනේදී හෝ පරියන්කේදී පොඩ්ඩක් හරි සතිය පිහිටියාද කියලා කියන්න කැමති නම් ප්‍රායෝගිකයි කියලා මම හිතනවා උත්තරේ. එහෙම නැත්නම් මං ඉල්ලා හිටනවා අනිත් දවසේ අනේ එතනින් පටන් ගන්න සැක ටික තියාගන්න එක අහක දාන්නත් එපා. නැත්නම් ඒකට උත්තර හම්බ වෙයි මෙතනින් පටන් ගත්තොත්. ඒ ටික නැතුව යනවනම් මේ නිකන් දර්ශන විද්‍යාවක් එහෙම නැත්නම් මනසෙන් කරන ගේමක් විතරයි මෙතන වෙලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඉදිරිලා නැහැ. පත්‍යක් අත්දැකීමක් ඇත්තෙම නැහැ. එක්ක තියනවා කියන්නේ. මම බැගෑපත් වෙනවා කරුණා කරලා අත්දැකීම කියන්නේ කියලා. හොඳයි. සක්මන් භාවනාව සමාවෙන්සික. අතිගරු ස්වාමින් වහන්සේ මහා භාවනාවට නවකයේකි මාස 4ක්. මා දැන් භාවනාවට වාඩි වී විනාඩි 10ක් කාලයක් ආනාපානය සියුම්ම දැනී සිත සමාධිගත වේ. එහෙත් සිතුවිලි එන අවස්ථා ඇත. ආනාපානය නොදැනී ගොස් කයේ හිරිවැටීමක් ඔළුව තද බවක් දැනේ. එවිට එය පතවි බව හැඟේ. ඉන්පසු නැවත කය සැහැල්ලු වී තිබුණද මා ඉඳගෙන සිටින අයුරු දැනේ. මා නිතරම ආලෝකයක් සමග සිටින බවද දැනේ. ටිකකින් ශරීරයේ වම් පස හිසේ සිට දෙපතුල දක්වා හිරිවැටුනද දකුණු පස සැහැල්ලු ගතියක් දැනේ. ඒ විනාඩි 5ක් පමණ තිබී සංසිඳී යයි. එවිට අනිත්‍ය භාවය මට වැටහේ. ඊටාම සියුම් ලෙස උදරයේ පිම්බීම හැකිලීමද දැනේ. අවසානයේ අවසානයේ පර්යංකයෙන් නැගිටින විට හුස්ම නොදැනෙන තැන පැවතුනි. මේ සියල්ල මා කරන්නේ බිත්තියට හේන්තු වී කකුල දිගහැරගෙනය. එය ඉදිරි භාවනාවට බාධාවක් විය හැකිද? අපේ ස්වාමීනි පහදා දෙන්න. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ পায় එසවීම වන විට සහැල්ලු බවද, ගෙනියන විට ආයාසයෙන් තොරව යන බවද, තබන විට තද බවද, ඉන්පසු සිසිලක්සක්ද දැනේ. එය ධාතු සතර බව මට වැටහුණි. ටික වේලාවක් කරගෙන යන විට වමට බර ගතියක් තද ගතියක් දැනේ. එය පතවි ධාතුව බව දැනුනේය. ඉන්පසු විසිවෙන ගතියක් දැනුනි. එය වායෝ ධාතුව බව මට වැටහුණි. තවත් සක්මනේ යෙදුනොත් වැටේ කියන අදහස ඇතිවන නිසා භාවනාවට හිඳගතිමි. හිඳගත් සැනින් සමාධිය දැනේ. මා මින් ඉදිරියට භාවනාව ගෙන යන්නේ කෙසේද කියා ඔබේ දෙපා නැමද අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිවනින්ම නිවේවා. තෙරුවන් සරණයි. මහාදන මුත්තගේ වගේ කකුල් දෙකම කපන්න ඕන පිටියත් කඩලා දාන්න. ඒක මං කියනවා රිට්‍රීට් ඕගනයිස් කරන එකට කරන්න කියලා. මිත්‍ති ටික තීරම කඩලා දානවා කකුල් දෙක තිය ඔක්කොම කපලා දානවා. එතකොට නිවන ටික්මක්. මේ කකුල් දෙකේ ප්‍රශ්නේ තියෙන්නේ. කකුල් දෙක ධානය ඉන්නකොට නිවනටද යන්නේ වෙන දැනකටද යන්නේ. විත්‍තිට හේතුලා ඉන්නකොට නිවන පැත්තටද ඉන්නේ නැද්ද කියලා ප්‍රශ්න තියෙනවා. ඇත්තටම හැම කෙනෙකුම පටන් ගන්නකොට ඕම තමයි. සතිය එනවනම් කරුණාකර බලන්න එක එක පැයකට හේතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඒකට ඕන තරම් අපේ ජීවිතේම තියෙනවානේ. අර අර විදියටම ඉඳලා හරි ගියා. ඒක හරි දවසේ පැය 24ක්ම 33ක්ම හිඳ. එක පැයක් උත්සාහ කරලා බලන්න. ඒතර අඩු ගානේ ඒ පැයේදී ওই ප්‍රශ්නෙට සැකේවට නැති වෙනවද කියලා තමන්නම දැනගත්තා ඒ මට්ටමටවත් හේතු වෙන්නේ නැතුව ඉඳ ගන්න බෑ. ඇයි අපි මේ ජීවිතේ පරිශීලන කරන්න කැමති නැත්තේ? කරන්න පුළුවන් වෙනවා ගොඩක් කරන්න වෙනවා. අනිවාර්යෙන් භාවනා වැඩෙනවා. ඕනම දෙයක් කර တယ် මේ ශරීරයේ කුඹලෙක් අතර අහුවෙච්ච මැටි පිටක් වගේ කලයක් නම් කලයක් අමතයි ගුරුලෙත් වෙන ගුරුලෙත් කම්සයි නෑඹිලියක් නම් නෑඹිලියක් අතයි අතලයක් නම් අතලයක් අතයි අපි හිතුවට මේ උරතල් කරන්න යෑම මේකේ තියෙන්නේ ඒ නිසා භාවනා කරන කෙනාට මේ කය සම්පූර්ණ මැටි පිටක් වගේ ඒ නිසා ඒ සැකේ තියෙන කෙනා ඒ කකුල් දෙක දිගෑරන කරන භාවනාවේදී පැයක් කරගන්න දවසේ බලන්න Tamanට ඕන විදියට නැත්නම් ඊට විනාශී කල්පයක දාලා වාඩි වෙලා බලන්න. පිටිර හේතුලා ඉන්නේ කේ හැකේ තියෙනවා දැන් ඒක නෝ ප්‍රශ්නේ අහන්නේ. මේ හේතු වෙන්නේ නැතුව එක පැයක් උත්සාහ කරලා බලන්න. පොඩ්ඩක් උදාන්දු කරනවා. භාවනා හරිනම් එන්නේ එන්නේ හිත සෙල්ලක්කාර වෙනවා, කයත් සෙල්ලක්කාර වෙනවා. ඕනම දෙයක් කරන්න පුළුවන්. අපිට වෙලා තියෙන මේ bitter මල්ලකට වගේ තමයි කයට සලකන්නේ. ඒ මොකද අපි මෙතෙක් කලුත් කරලා තියෙන්නේ කයට පහසුකම් දීම විතරමයි. එයා කවදාකවත් අපිට අනුකම්පාවක් දක්වලා නැහැ. ඉතිහාසෙවත් නැහැ. ඒ නිසා කයට භාවනා කරවලා මැදට ගේන්න. එනල කයට මේ මේ කකුල් නමාගෙන එහෙම නැත්නම් වෙන ආසනයක වාඩි වෙලා මේ පරිශන කරන්න පටන් ගත්ත බනසයට කොණ්ඩේ තියෙන මිනිහට දෑතට බඳිනවා වගේ අනන්තවත් ක්‍රම තියෙනවා. ඒ නිසා පටන් ගන්නෙදී එච්චර කයට වද දෙන්න එපා. කොහොම හරි කරලා භාවනා අල්ලලා දෙන්න, සතිය අල්ලලා දෙන්න. අල්ලලා දීලා ඊට පස්සේ හිර කරගෙන හිර කරගෙන යන්න ඕනේ. කයටවත් දෙන්න නෙවෙයි. පරිේශන වශයෙන්. එතකොට Tamanටම දැනගත හැකි වෙන විදිහට හිටපුවාම සතිය වැඩිවීම කොහොමද? සැකේ අඩු වෙනවද නැද්ද කියලා මේ කයම යොදවලා කරන බැලීමට බුදුහාමුදුරුවෝ ආර්ය පරිේශණය කියලා කියලා තියෙනවා. ඒචා ලියලා තියෙන තොරතුරු අනුව හොඳටම වැඩේ පටන් ගන්න තියෙන්නේ මේ කය ඉරියව පිළිබඳ තියෙන සැකය විවිධ ඉරියව් යටතේ භාවනා කිරීමෙන් තමා විසින්ම සැකහැර දැනගන්නට කියලා මම කියනවා. ස්වාමින් වහන්සේ මම නිතරම නිවසේදී සක්මන් භාවනාව කරමි. බොහෝ වේලාවට හිත එක්තැන් කරගත හැකි වේ. නමුත් ආරණ්‍යයේ සක්මන් භාවනාවේ යෙදුණු දින දෙකේදීම සක්මන් කරන විට පාදයේ ඔසවනවා, කකුලේ විලුඹ පෙදෙස තබනවා, ඉන්පසු ඇඟිලි ටික වැදෙනවා දැනෙන විට දිගටම ඒ අයුරින් දැනීමත් සමග මාගේ ශරීරයේ ඉහළ කොටසක් නොමැති නොමැතුවා වාගේ දැනේ. තවදුරටත් මේ අයුරින් සක්මන් කරගෙන යන විට දන හිසෙන් පහළ කොටසක් පමණක් තිබෙන බව දැනේ. ටික වේලාවකින් සක්මන් කරගෙන යන විට සැහැල්ලු ගතියක් දැනේ. ස්වාමින් වහන්සේ මාගේ මේ දැනීම සක්මනේ ඉදිරියට යෑමක්ද? තවදුරටත් මේ අන්දමින් සක්මන් භාවනාවේ යෙදීම මාහට මාර්ගඵලයක් කරා යන ගමනට උදව්වක් වේදයි කාරුණිකව පහදා දෙන්න. භාවනාවට ලැබී වීරිය වඩන මෑණිකෙනි. තමන්ට මේ gederදී කරන සක්මණේදීව මෙහි කරන සක්මණේ වැඩි පියවර ගානක් සතියෙන් කරන්න පුළුවන් නම් මාර්ගඵල කෝක වෙතත් මේ භාවනා ඉදිරිය ගන්න මට කියන්න පුළුවන්. හොඳට වාර්තා වෙලා වෙනවද බලන්න මේ වම දකුණ වශයෙන් විස්තර බලනකොට වැඩි පියවර ගානක් වෙනදට වඩා සතියෙන් ගත කරන්න පුළුවන් ඒක තමන්ගේ දැනුමමයින විම්මක් කරගන්න. කරගෙන කරගෙන යනකොට මේ සතියේ තියෙන ක්‍රම දෙකක්. එකක් ප්‍රමාණ වශයෙන් පැය ගන්න වැඩි වෙනවා. දෙක ඇතුළට කිඳා බැහිම වශයෙන් මම මේ දකුණේ මුලැමැද ආගේ වෙනස්කම් පෙන්වනවා. ගුණාත්මක වශයෙන් වැඩෙනවා. ඉතින් ඒක නිසා ඉස්සලා කරගන්න පුළුවන් තරම් වැඩි වේලාවක් සතිය පවත්වාගෙන යෑමේ කෘත්‍යය සිද්ධ වෙනවනම් තබන තබන පියවරේ විස්තරවල අලගිය මුලගියට ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග පේන ගතිය පතර වැඩි වෙයි. ඒක මාර්ගඵල ඥානයකට යනවද නැද්ද කියන එක නම් කියන්න බෑ. නමුත් සතිය නම් මැනලා කියලා කරන්න පුළුවන්. ඒ පියවර ගාන සතියෙන් ගත කරන පියවර ගාන වැඩි වෙනවා නම් ඒක ගැන අවධානයෙන් කටයුතු කරන්න. එතකොට හරියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් අසා සිටිමි. මා මේ අසන්නේ මීට පෙරදී මා භාවනා කරන විට ලැබූ අත්දැකීමක්. මා අවුරුදු ගණනාවක් තිස්සේ භාවනා කරන කෙනෙක්. නමුත් මීතිරිගල භාවනාවට සම්බන්ධ වුණේ දැනට මාස 6ක් පමණ සිටයි. මා පෙර දිනක භාවනා කරන විට ඊතා හොඳින් සමාධියට පත්ව සිටියා. දෑත දෙපය තද වී තිබුණා. හොඳින් සමාධියේ සිටින විට මට එකවරම අකුණු ගසන විට ඇතිවන විදුලි රේඛා වගේ දෑසට නොව හිතට දැනි එකවරටම මාහුන් තැනින් විසිවෙනවා වාගේ දැනුණා. මගේ හිතට තරමක බයක් දැනුණත් දිගටම භාවනාව කරගෙන ගියා. නැවත පැය භාගයකට පමණ පසු නැවතත් එවැනි විදුලි ධාරාවක් දිස්වි මාව විසිවෙනවා වාගේ දැනුණා. එවර හොඳටම බිය වී ඇස් හැර වටපිට බැලුවා. gedara තනිවම සිටි නිසා භාවනාව නැවැත්තුවා. මේ සිද්ධිය මට නිතර නිතර මතක් වෙනවා. එසේ ඌයේ ඇයි කියා සිතෙනවා. මට මෙය පහදා දෙන්න ගෞරවනීය ස්වාමීනි. ඔබ වහන්සේට දීර්ඝායු ලැබී නිවන් සුව පසක් වේවා. බොහෝ පිරිසක් භව කතරින් එතරි කිරීමට හැකි වේවා. භාවනා කරනකොට කොවිලා හරි ප්‍රතිඵලයක් ආවනම් අපේ තර්ක හිත බය වෙනවා. සැක කරනවා අසරණ බවක් පෙන්වනවා. ඒකට කෙලෙස් කියලා අපි කියනවා. ඒ නිසා සද්ධාවෙන් ගියා නම් සීලක ගියා නම් සතිය ගියා නම් තමයි තේරෙනවා මේ හිත ගැස්සුනාට අකුණු විදුලි පහල වුණාට සද්ධාව කැඩෙන්නේ නැහැ හිත ගැස්සුනාට බය වුණාට සීල කැඩෙන්නේ නැහැ කවදා හරි තේරුම් ගත්තොත් මේ හිත ගැස්සුනාට අකුණු විදුලි සතියත් කැඩෙන්නේ නැහැ කියලා අන්නකොට දැන් තියෙන්නේ මෙතන සතිය කැඩුණා දෝ නැද්ද ඕ කියලා බයද ඉස්සරුනේ සතියද ඉස්සරුනේ කියන සැකේ. ඒ නිසා මේ බය මේ හැම එකක්ම එන්නේ භාවනාව වැඩෙනකොට විතරයි. අපේ හිතේ තරමටම භාවනාවට විරුද්ධයි. මොනවා කරන්න ගියත් ඕනේ වැරද්දක් කරනවා කිසි බයක් නැතුව ඔල්ල මොල නැතුව භාවනා දිගේ යනකොට හැමදේම මනිනවා හැමදේම කිරනවා. ඒක තමයි කෙලස් කියන්නේ තමයි මායя කියන්නේ. ඒකට තියෙන එකම දෙයයි මේ කායයට සහ ජීවිතයේ තියෙන අපේක්ෂාව අතහැරලා කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා මෙහෙම වෙච්ච කෙනෙක් අදිෂ්ඨාන කරගන්න ඕනේ ඉඳ ගන්නකොට පරියංගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට හිත පූජා කරලා කයත් පූජා කරලා අදිෂ්ඨානයක් කරගන්න ඕනේ භාවනා වෙනකොට මගේ කයත් ජීවිතයත් ත්‍රිවිධ රත්නයට පූජා වේවා කියලා බය එනකොට මේ බුදුහමරණ පූජා කරලා නැතිේ ඉතින් හැම වෙලාවෙම සීලෙ මෙනෙහි කරන්ඩ ත්‍රිවිධත්වයේ හිත කය පූජා කිරීම මෙනෙහි කරගන්න. ඒ වගේ අදිෂ්ඨාන ශක්තියක් අරන් ගියාම මේක අඩු වෙනවා. හොඳට මතක තියාගන්න මේ අපි හැම වෙලාවෙකදීම අකුල් හෙලන්නේ අරියාදු කරන්නේ භාවනා දියුණු වෙන වෙලාවට. ඒක හරියට දැනගෙන ගියොත් ඒකට කියන්නේ ලෑස්තිලා යනවා කිය. මොන හරි අමලියක් වෙයි. මොන හරි නොහිතපු දෙයක් වෙයි. මොන හරි කෝල කෝඩු ගතියක් එකම නෑ මම මේක සතියෙන් බලනවා කියලා ගියොත් ඔය එකක්වත් ඇඟේ වැප්පෙන දේවල් නෑ. ඒ නිසා එකක් දෙයක් වෙච්ච එකනට කියලා දෙන්න ලේසි. නොවිච්ච එකන කොහොමද පළවෙනි සැරේට දෙවෙනි සැරේට නිකන් කෝල වෙන ගතියක් තියෙනවා. ඒක ඉදිරි දියුණුව සඳහා මේ පුංචි පුංචි දේ කැප කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දිගට කරන්න චෝටෝ කියන අවස්ථාව ආයේයි එදාට ලෑස්ති වෙලා ගිහිල්ලා බලන්න. එතකොට ওই යකා ওই කියන තරම්ම කළු පාට නැහැ. ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හිත එක්තැන් කර ගැනීමට ඊට අපහසුය. නමුත් සෑහෙන වීරියගෙන ආනාපාන භාවනාවට මහන්සි ගතිමි. නමුත් සක්මන් භාවනාව ඒ තරම් අපහසු නැත. මාර්ගඵල ලබා ගැනීම සඳහා සක්මන් භාවනාවම කරගෙන යාම නුසුදුසුද? පහදා දෙන්න. මාර්ගඵල ගැන මට එච්චරම විශ්වාස කරන්න බෑ. ලැබුණොත් මාත් වෙනවා පාටියට. ඒක වෙනම කතාවක්. නමුත් මට කීතයි සක්මන් භාවනා කෙරුවෝ සෞඛ්‍යයට බොහෝම හොඳයි. නමුත් මේ වීර්ය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙක සම සමව දාන්න ඔය ලැබෙන ප්‍රතිඵල ගැන තමයි විනිශ්චය කරන්න යන්න එපා. අපි කියන විනිශ්චය හැම වෙලාවෙම ආරපාක්ෂිකයි කියලා හිතන්න. හරි දෙයට කවදාකවත් විනිශ්චය ලැබෙන්නේ නැහැ. හරි දෙයට බයමයි ඇති වෙන්නේ. එපා වෙනවා, කම්මැලි වෙනවා. ඒ නිසා අපිට ගුරුවරයා කියපු දෙයනේ. ඒ නිසා සක්මන 50යි පරියංග 50යි කරන්න. කරන කරන යනකොට ওই දෙක අර හොද්දට ලුණු ටික මාළු ටික එද එදනවා වගේ ගැළපිලා එන වෙලාවක් එනවා. මුල් කාලේ මේ මේ ලුණු මිරිස් බලන්න ගියට ඇති වැඩක් නැහැ. ඒකට තැම්බෙන්න ඇරියට පස්සේ බලන්න. එතකොට Taman තුලම ඉතුරු වෙන ක්‍රම සහ විදි. ඒ නිසා මේ සක්මණේ බෑ කියන්නම් බෑ. සක්මණේ තරම්ම ආනිසංස ජනකයි. නමුත් පරියන්කත් එක්ක සමසමව දාන එක තමයි පොදු ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් පොදු රෝග බේත් තුඬුව. අවසරයි ස්වාමින් වහන්සේ මම කීප විටක් සහභාගී වූ යෝගියෙකි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපානයේ දෙස බලා හිඳීමයි කරන්නේ. විනාඩි 5ක් තරම් විනාඩි 5ක් තරම් වේලාවකදී සක්මන් භාවනාවේදී සමාධිය ඉහළ මට්ටමකටපත් වෙනවා. ඊට පසුව සක්මන් කිරීම පාවී යනවා වාගේ. එවිට පර්යංකයට ගිය විට පර්යංකයේදී මූල කර්මස්ථානය දකින්න අමාරුයි. ඉන්න බව දන්නවා. නමුත් කය දැනෙන්නේ නැහැ. ඉන්නවා පමණයි. පැය භාගයකදී පමණ සිතුවිලි එනවා. එවිටද ආනාපානයේ සිත තබන්න අමාරුයි. එවිට මම කරන්නේ සිතුවිලි දෙස බලා හිඳීමයි. ඇතැම් විටක සරල සිතුවිලි ඒවා දරා ගන්න පුළුවන්. දරාගත නොහැකි සිතුවිලි මනසේ ස්පර්ශයෙන් ඇති වී නැති වී යන බව මෙනෙහි කරමින් පාරයන්කේ සිටිනවා. ඉදිරියට යෑම සඳහා උපදෙස් පතමි. නිවනින්ම සැනසේවා. මේකේ ඉන්න බව දන්නවා කියන එක තව පොඩ්ඩක් විස්තර කරලා ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද සක්මනේ ඉන්නවද නිදාගෙන ඉන්නවද කියන එක ඉන්න බවට පොඩි ඉරියව්වේ විශේෂණ පදේ දාන්න. බලන්න ඉඳගෙන ඉන්න එකයි හිටගෙන ඉන්න එකයි වෙන් කළ අඳුර ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකයි වෙන් කළ අඳුර ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්නෙට උත්තරය ලැබෙන නිසා උත්තරේ තියෙන්නේ ඉරියව්වේ. ඉරියව්ව ගැන සැලකිලිවත් වෙලා ඉරියව්ව ගැන ගෞරවයෙන් කටයුතු කරනවා නම් එතන ප්‍රශ්නයක් නැත්තේ නෑ. හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තිනවා. විනාඩි 15ක් වැඩිපුරත් අරගෙන තියෙන නිසා මම අවස්ථානුකූලව සභාවේ ඉදිරිපත් කරපු ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නේ නැහැ. මොකද අපිට විනාඩි 45යි තියෙන්නේ පරියන් සක්මන් භාවනා කරන්න. දැන් වෙලාව දෙකයි කාලයි. අපි තව විනාඩි 45ක සක්මනකට පස්සේ තුනට මෙතෙන් රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා.